ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හත්වෙනි දවසේ දවසේ අවසාන අංකයේ වශයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා එකතු වෙන්න සැලසුම් කළා තියෙනවා. ඉතින් ඒකට විශේෂ සෝදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අරගෙන යමු. ඒ අතරමැද කාට හරි අතරමඟදී ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා ඉදිරිපත් කරන්න තියෙනවා නම් කාලානුරූපව ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ලිඛිත ප්‍රශ්න ඔබ වහන්සේගේ ධර්මදේශනාදී සඳහන් කරන ලද මේ ජීවිතයේදී මරණය අධ්‍යක්ෂ යුතු යන්නේ අදහස් කරන්නේ යන්නේ අදහස කුමක්ද? ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষ භාවයේ කෙලවර. ඒ තමන්ගේ කාය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳව තියෙන සෑම බලාපොරොත්තුකම සුන් වෙන තැනකටපත් වෙනවා. රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා කියලා ඒ தත්තර පවතිද්දී පරියන්කෙන් නැගිටින්න නැතුව මේ මේ නිවනටයි මේ කිට් වෙන්නේ කියලා යම් කිසි කෙනෙක්ගේ කාය ජීවිත নিরপেক্ষ භාවය ඇති කරගත්තොත් මේ එකෙන් නිවනට සුදුසෙක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කිරීමේදී නවාකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවන්ති කියලා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා ඉඳ ගන්නකොටම කාය ජීවිතේ දෙක බුදුට පූජා කරලා මේකේ මොන විදියෙ ගැස්මක් තිගැස්මක් වේදනාවක් ආවත් ඇත්තටම හැම වේදනාවක් හැම ගැස්මම හැම තිගැස්මක්ම හැම පරියන්කේදීම තරන්න බෑ. නමුත් මේ භාවනා හැදලා එනකොට එනවා ගැම්මක්. අන්නේ වෙලාවේදී කලදුටු කල වලහියකම් වගේ ඒ වෙලාවේදී වෙන දෙයක් වෙච්චවයි කියලා යන්න පුළුවන් ශක්තියකුත් එනවා ඒක ඇත්තට භාවනාවෙන් ලැබෙන ප්‍රතිලාභය. අන්න ඒ වෙලාවේදී ඒ සමහර වෙලාවට මේ පැද්දක වහගෙන ඉඳද්දී ඇඟට ගින්නට වැටෙනවා වගේ පිච්චෙනවා. සමහර සුළුසුළුකට අහුණා වගේ ගසාගෙන යනවා. සමහර දියසුලියකට අහුණා වගේ හුස්ම කට ගන්න බැරුව ගිල්ලනවා. භූමිකම්ප ඇති කරනවා. මේ කොයි එක ආවත් මේ දැන් මේ අවබෝධයට කිට්ටු කරලා තියෙන්නේ කියලා යන්න ලෑස්ති නැත්තම් බොහොම අමාරුයි මේ නිවනක් කියන එකක් නැත්තම් මාර්ග ඥානයක් කියන එකක් ලබන්න. ඒක නිසා ජීවිතේදීම මරණය අත්දකින්න ඕනේ. ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষ භාවයේ අත්නින්න වෙනවා. අත්නින්නට පස්සේ තමයි මේ ඒ බරපතල ඥානයක් පහළ වෙන්නේ නැත්තම් අමෘතයට යන නම් මූර්තය හරහම තමයි යන්නේ. ගත්ත ස්වාමීන් වහන්සේ පර්යංකයේදී සිත තන්පත් වී ඇති විට අවට ශබ්ද වලින් තන්පත් සිට කැඩෙනෙහි ඊට පිටියම් කුමන්ද කරුණාවෙන් පහදා දෙමින් ඉල්ලමි. පර්යංකේදී මේ තන්පත් වී ඇති විටනම් ශබ්දවලින් තන්පත් සිට කැඩෙන එක බවක් වෙන්නේ නැහැ. නමුත් තන්පත් වෙලා මදි නිසායි ශබ්දවලින් කැඩෙන්නේ මේකට වේබුසාඩෝගෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ එහෙම භාවනා මධ්‍යස්ථානට ආපම සමහර ඔය සිරිසිලි මඩු අරගෙන ආවිලා බස බත බත බත ගාලා හොල්ලන්න පටන් ගන්නවා. සමහර පහුවෙලා ආවිලා වාඩි වෙනකොට භූමිකම්පාවක් ගන්නවා. සමහරු ලැත්තන පටන් කහින්න පටන් ගන්නවා. සමහරකට දොරක් වහන්න තේරෙන්නේ. ඉතින් নানা ප්‍රදේවල් එනවා. ඉතින් ඒකෝට අර කලින් ඇවිල්ලා භාවනා හොඳට කීකරු කරන අනේකන පුවක්කිට ගලේ වගේ දන්නත් ආරෙනවා සුන්නත් දූලි වෙලා යනවා. ඉතින් ඒකෙදී කහින ඒක ඉතින් ඇත්තටම ජාත්‍යන්තර ප්‍රශ්නයක්. ඒක හැම භාවනා මධ්‍යස්ථානෙම තියෙන දෙයක් තමයි කෙනෙකුට කැස්සක් කියන්නේ මොකද කරන්නේ? ඒ පොත්වලදී තවත් දෙකක්ම සාකච්ඡා කරා මේ කැස්ස. යාර මේ බම්බර දිනින් ආව මහත්තයෙක් හිටියා මට මතක නැහැ බණ්ඩාරද කවුද කියලා. එයා කිව්වා ඇත්තටම ඒක උපාසකම්ම කෙනෙක් හිටියා විනාඩි 5කට සැරයක්වත් ඒ කයින්වමයි දිගටම ඉඳී. වොමනාව තියෙන වාඩි වෙන පිරිස මැද වාඩි වෙන ඉඳගෙන කයි. ඉතින් ඒ මයේ මාත්‍ය වශයෙන් කතා කරලා ස්වාමීන් වහන්සේ මටත් මේක ඇස්සේ නිසා මම මේ වගේ දැනක එළියට ගිහිල්ලා වාඩි වුණා යා. එතකොට හොඳට තේනවා කහිනව හැබැයි ශබ්ද පිටතට යනවා. ඊට පස්සේ මම කිව්වා මන්න ඒක නම් මට මාත් වටහා ගත්තා. අනික කහින කට්ටිය මං කිව්වේ ඒක ඇස්සේ එනවනම් ඒගොල්ලන්ට එක්කෝ තුආයක් හරි මෆ්ලර් එකක් හරි කියලා ඒකට කැස්සොත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ මේක තියලා මේක තියලා කිවිසුම ඇරියම. ඒක වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ අහලා තියෙන වේබුසයට කියනවා. අවධානයේ වෙනස් වෙන විදිහේ පාට ඒක නිකන් අකුණු ගහනකොට වෙනවා ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා මේ ශරීරයේ තියෙනවා සද්දවලට ප්‍රතික්‍රියා කරන ගතියක් ඒක මම නෙවෙයි මගේ එකක් නෙවෙයි ඒක ස්වභාවයක් මේ මේ මොකක්ද ආරක්ෂක යන්ත්‍රයක් තියෙන්නේ. නමුත් ඉවර වෙච්ච ගමන් ඒක මම කියා ගන්නවා. නැත්තම් මේ ඇඟෙන් වෙන දෙයක් ඒක. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ බොඩි නොලෙජ් කියලා ශරීරයේ ස්වභාවය. ආලෝකයක් එනකොට ඇහැ නලියනවා. ඒක පාට සද්දයක් කරනකොට ගැස්සෙන එක. ඉතින් ඒක මේ ඇඟෙන් වෙච්ච දෙයක් කියලා දැනගෙන ඊට පස්සේ චිත්තක්ෂණේ හිත යෙදුවොත් හිත ආරම්භනේ හිටිනවා. නෑ මේක ගැස්සුණයි කියලා කලබල වුණොත් ඒ ගැස්සෙනවා තමයි. ඒකෝට අර මනුස්සත් එක්ක තරහ වෙනවා নানা ආකාර දේවල්. ඉතින් වේබුසයිඩෝගෙන් මේක ඇහුවට පස්සේ වේබුසයිඩෝ කියලා තියෙනවා මේ Taman ළඟ තියෙන කැස්සටත් කැස්සන සමාධියක් කියලා හිතාගන්නයි කියලා. ඒ නිසා මේ මනුස්සයා කරන්නේ ඒ පරීක්ෂණයක් මේ කරන්නේ සාධ්‍යයක් දීලා Tamanගේ සමාධිය හොඳද කියලා. ඒ නිසා මේ මගේ සමාධියේ දුර්වලකම මගේ සතියේ දුර්වලකම නිසා පුංචි සාධකෙමුත් හිත කැඩෙන බව විතරක් තේරුම් අරගන්න ඒක හොඳ පරීක්ෂණයක් කියලා. මෙහෙම කර කර කරන ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහන විදිහට මේකට මොකද්ද කරන්න ඕනේ කියලා තමයි හිත හොඳට සමාධිගත වෙලා තියෙනවා මේ සද්ද ඊට උඩින් යන මිසක බාධා කරන්නේ නැහැ. සමාධිය අඩුපාඩුකම් තියෙනකොට තමයි සද්ද තරංග ඇවිල්ලා බාධා කරන්නේ. ඉතින් යම් දවසක තමයි මේ මට්ටමේ ඉඳලා සද්ද ආවත් ඇඟ ගැසෙයි ඇඟ ගැස්සුනවා මම යනවා මගේ ගමනේ කියලා සමාධිය හදාගත්ත දවසේ ස්තුති කරයි කියලා කියනවා අර සද්ද කරපු කෙනාට. එයා තමයි මට මේ මගේ සමාජයේ දුර්ලභකම් පෙන්නලා ඉදිරියට ඉදිරියට යන්න ධෛර්යයක් දුන්නේ. ඒ නිසා එදාට තේරෙයිකව කවුරු මොන සද්ද කරුවත් Tamange ගමනේ යයි කියලා. එදාට දවසක ස්තුතිවන්ත වෙයි කිව්වා මෙතෙක් මට සද්ද කරලා ඒ මට්ටමේදී මගේ සමාධිය දුර්වලයි දැන් මේ ශබ්ද අතරදී මට යන්න පුළුවන් නිසා මගේ සමාධිය දියුණුයි කියලා තේරුම් ගත්ත දවසේ ඒකට යටිල් ලියලා තුනයි ස්වාමීන් වහන්සේ ඒ මිනිස්යාට ඒ ස්තුතිවන්ත හිතක් ආවට නැගිටලා ගිහිල්ලා ස්තුති කරන තරම් මොඩ වෙන්න එපයි කියලා. ඒක වෙනවමයි. කවදා හරි දවසක එනවා ඒ ගැස්සිලි ඔක්කොම තිබුණාට නිකන් වාහනේ යනකොට ටයර් එක ටක් ගාලා වලක වැටෙනවා. වලක වැටුණාට ෂොක් එකක් දැනෙනවා. නමුත් වාහනේ යනවා. ආයෙ නතර කරලා බලන්න තරම් දෙයක් නැහැ ඒකේ. ආන්න එහෙම වුණාට පස්සේ ඒකෙන් තේරෙන්නේ සතිය සමාධිය දැන් ෂොක් එක ගන්න ලෑස්ති. ඕන දෙයක් වෙච්චවයි කියලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක බාධාවක් කරලා ගන්න නරකයි. මේකෙන් තේරුම් කරගන්න මයි ළඟ දැනට තියෙන සතියක් සමාධියක් තියෙන සමාධිය තාම හයිය හත්තිමදි. අර ඉගෙන අවිදින්ට තංගලන පොඩි දරුවට පුංචි පොළවේ ඇදයක් තිබ්බත් එයා වැටෙනවා ඒ වෙලාවේ. නමුත් ඒකින් ඒ දරුවා අතාරින්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට අන්තිමට කඩේ පැනගෙන මායි මේ දඬුවට පැනගෙන කඩුළු පැනගෙන යන ධර්මයට එනවා. ඒ නිසා මුලදී වගේ වෙනවා. පස්සේ දවසක ආපු දවසේ ස්තුතිවන්ත වෙන්න පුළුවන් සතුටුදායක වෙන්න පුළුවන්. දැන් මගේ සතිය සමාධියේ කැඩෙන්නේ නැතුව නෙවෙයි කැඩිච්ච ගැන පශ්චාත්තාප වෙන්නේ. හරි පිළියම් කරගෙන යන්න පුළුවන් ගැටියකට එනවා. මොකද ඒ නිසා එහෙම දෙයක් අපේක්ෂාවෙන් දිගට මේ කරගෙන යන එකයි තියෙන්නේ. අනන්ත මේ කැත් දුරුමක් කරගෙන ගියා දෙක විදර්ශනා කරගෙන පුළුවන් මොනවාද? අර ඒ ඇතුලෙන් වේලිගෙන ඇවිල්ලා තමයි වැටෙන ප්‍රදේශය. ඉසි වැටිගෙන ඇවිල්ලා කුංචි පිටක් ආවට පස්සේ හුපුරන යන්නේ පිටේ. කැසක් තියෙනවා. කැස වුණත් ඒ අහන කෙනා අපි වහකටකට තමන්ගේ පැත්තෙන් බලනවනම් කැසක් එන්න හදනකොට උගුරෙන් එන සංඥාවක්. ඊට පස්සේ කැහපක් කියලා කියනවා. ඒ කියන්නේ ගොඩ නැගීගෙන එනකොට කියනවා කැහපක් කියලා. අපි කයින් නැතුව හිටියොත් එහෙම මුළු කටටයි නහයටයි ඇස් වලටයි සම්පූර්ණ කඳුළුයි කෙලයි වක් කරලා වැగిරෙන්න පටන් ගන්න. ඉතින් කිලකන කිලකන කිලකන යනකොට නහයෙන් කඳුළුත් වැක්කෙනවා. ඇයෙන් කඳුළුත් ඇතන නහයෙන් හොටුත් වැක්කෙන තරමට පොඟනවා මේක. පොඟනකොට හිතනවා යකෝ කැස්සන හොඳයි මේක දැන් සම්පූර්ණ වැස්සට අහුනවා වගේ. ඇතුලින් වැස්සක් වැහලා වගේ. නමුත් එහෙම කරබන හිටියට පස්සේ ඒවා එහෙම වේලලා දානවා. <clears throat> කරලා අරින්න පුළුවන්. ඒ නිසා හොඳට අත්දකින්න ඕන. ඒ කිවිසුමක් යන්න එනකොට සමහරවිට මේ වැඩපිළිවෙල මගදිම කියනවා දැන් කිවිසපන් කියලා. හරි කිවිසෙන්නේ නැහෙනේ. ඉතින් එයා ඊට පස්සේ අර අය කියන විදිහේ මේ කුප්පන කම්පන චංචල ගති පෙන්න පෙන්න පෙන්න පෙන්න සමහරවල් කිවිසුමේ නැතුව අතාරිනවා සමහරවල්ට එක තැනකට අයිලක පාට ගස්සලා ඉතින් ඒ නිසා ඒව බලන් හිටියොත් පේන්න පටන් ගන්න මේ එක සිද්ධියක් නෙමෙයි සිද්ධි වැටක් තියෙනවා මේ කැස්සක් කිව්වත් ඒක විශාල ඉක්කාව කැස්සක් කිවිසුමක් සිද්ධි වැටක් තියෙනවා ඒ හැම තැනකදීම මේ එක එක මට්ටම් වලින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අර මුලින්ම එන වෙලාවේදී කැහැලා බේරන්න පුළුවන්. එහෙම නැති වුණොත් මේ යාගේ ක්‍රමයක් තියෙනවා. ඒක මේ ආපු සංඥාව ගෙවම් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ඒක බලන්න හිටියොත් හරි ලේසි මේ මේ ඇතුලින් එන ආකල්ප ආවේග වැඩ කරන හැටි. ඒකට හැබැයි කල්ැතු පිටියපු සතියකින් මේකට මුණ දෙන්න මට දෙතුන් දිනක් හම්බෙලා තියෙනවා මේ කට්ටිය භාවනා නතර කරලා තියෙනවා මොකද ටික වෙලාවක් භාවනා කරනකොට කෙලවුණාට පටන් ගන්නවා මොන විදියෙන්වත් කෙලිනෙල නතර වෙන්නේ කිල්ලට කිල්ලට කිල්ලට කිල්ලට කෙලවුණා. ඉතින් ඊට පස්සේ ඒකට පශ්චාත්තාප වෙලා භාවනා නතර කරලා. ඉතින් මම කිව්වා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කෙලගිලිනක ස්වභාවය කියලා දැනගත්තොත් ඒ කෙලගිලිමින් ගිලිමින් ගිලිමින් සතිය පවත්වන්න පුළුවන්. සමාධිය පවත්වන්න පුළුවන්. ඒ වගේ මේ සංඥාවල් එනවා. ඒකට ඇඟේ තියෙන යාන්ත්‍රණයක්. අපි යාට ඒක වාර දිවිවල සතිය පිටවනකොට කරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ලෝකුත්තර සම්මාදිට්ඨිය වෙනස. එච්චරයි කියලා වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරලා නැහැ. ශූන්‍යතාවය හා නිවන එකක්ද දෙකක්ද? මේවා නිකන් සාමාන්‍ය මම ගණන් ගන්න නිකන් ප්‍රායෝගික මේ මූලධර්ම ප්‍රශ්න නැතුවට කරන වැඩ මේවා. සද්ධාන්සාරේ පුත්‍රයා ධම්මාන සතු කියන්නේ වෙනස පැහැදිලි කර දෙන්නේ අපි පාවු කරගෙන යන වෙලාව තිබුණා කරමු ඈ සතර කමඨාන් වඩා පසුව ආනාපාන සතිය වැඩි මොහොතද ඇත්තට මේ සතර කමඨාන් වලින් වඩාම ලියාදෙන ප්‍රසිද්ධ වාසිදායක එකක් කරනවන වඩා හොඳයි හැබැයි ඒක කිරීම නිසා ආනාපානට ලාභයක් ඇති වෙන්න ඕන එහෙමනම් පටන් අරගත්තට කමක් නැහැ ඒ වෙනතු මේක චාරිත්‍රයට කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ආනාපානෙ කෙලිම පටන් ගන්නත් කරතයි. නමුත් ඊට කලින් සතර කමඨාන් වැඩිීමේ ගුණානිසංශයක් වැටෙනවා. හැබැයි ඒකට ඒත් කියන විනාඩි 15ක් 20ක් දෙන්න එපා. විනාඩි 5ක් විතර වගේ කරලා ආනාපාන දානක තමයි වඩා හොඳ. මොකද ඉඳගත්ත ගමන්ම හම් වෙන පළවෙනි විනාඩි 35 තමයි භාවනාවේ නිශ්චය සිද්ධ වෙන්නේ. ඒ වෙලාව සතර කමඨාන් වඩ වඩා ඉඳලා ඊට පස්සේ ආනාපානට දැම්මට ආනාපානේ රසයක් ඕජාවක් ලබන්න වෙලාවක් ඉන්නේ. නිසා ඒකට විනාඩි 5ක් විතර දාලා ඒකෙන් ආනිසංශ තියෙනවා නම් ඊට පස්සේ ආනාපානට දාන එක වටිනවා. සෝවාන් මාර්ගස්ත පලස් දෙකේ වෙනස. අපි පසර දාමු. මහා සංඝ ගුණ අතරින් සාමීච ප්‍රතිපන්න ගුණේ පැහැදිලි කර දෙන මේ ප්‍රශ්න පත්‍ර ලියනවා වගේ විභාගය. අරියකාන්ත සීලේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවණ ඉල්ලා සිටිනවා. පංච උපාදානස්කන්ධ විස්තර කරන විට වේදනාව සංඥාවට පෙර පැහැදිලි කරයි. නමුත් අපට හැඟියන්නේ සංඥාවකින් පසුව වේදනාව ඇති වෙන බවයි. කවුරුහරි පැහැදිලි කර දෙන්නේ නිල්ලමි. මේක සම්බන්ධයෙන් ඇත්තටම මේ පස්සපච්චය වේදනා වේදනා යං වේදේති සංජානාති යං සංජානාති තං විතක්කේති කියන එක තමයි මේ මේ මදුපිණ්ඩික සූත්‍රය වගේ සඳහන් වෙලා තියෙන්නේ ස්පර්ශය නිසා වේදනා සංඥා ওই සංස්කාර සංස්කාර කරන විතක්ක ਵਿਚාර දේවල් පහළ වෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ නමුත් අර මේ කියන්න හදන කතාවෙත් ඇත්තක් තියෙනවා පංච උපාදානස්කන්ධයන් විස්තර කරන විට වේදනාව සංඥාවට පෙර පැහැදිලි කරයි නමුත් අපට හැඟියන්නේ සංඥාවකින් පසුව වේදන ඇති වෙන බවයි මේක විස්තර කරන්නේ මෙහෙමයි අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් චිත්ත වීදියක් ඒකේ සඳහන් කරලා තියෙන්නේ භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන චක්කු විඥාන වගේ ක්‍රමයකට මම මේ මේ කියන දේවල් අදහනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඒක ක්‍රමයක් මේ විතර කරන භවංගයේ හිත තියෙනවා එතකොට මොකක් හරි සංඥාවක් ඇවිල්ලා භවංගයේ චලනයක් ඇති කරනවා මකුළු දැල්ල මකුළුවේ මකුළු දැලේ කොනකට ඉන්නකොට මොකෙක් හරි ඇවිල්ලා සතෙක් වදිනවා. එතකොට මේ මකුළුව විචාරට හොයලා බලනවා Tamanට ගොදුරක්ද කොහෙද වැදිලා තියෙන්නේ කියලා. අන්න වගේ භවංග චලනයක් ඇති වෙනකොටම භවංග උපච්ඡේදයක් වෙන්නේ හොඳට පංචද්වාරාවචනයක් සිද්ධ කරලා හිත බලනවා මේ කනින් ආව එකක්ද ඇහෙන් ආව එකක්ද නාසයෙන්ද දිවෙන්ද කියලා ඒ සංඥාව ආපු තැන බලනවා ඊට පස්සේ උපමාවක් විදිහට කියනවා ආයක රූපයක් නම් චක්කු විඥානේ පහළ වෙනකොට අර භවංග ප්‍රවාහය කැඩිලා හිත චක්ක විඥානයක් වඩපත් වෙනවා. අන්නේ පළවෙනි වතාවට වෙන දෙයක හිතලා තිබුණ හිතක් හෝ තැම්පත් වෙලා තිබුණ හිතකට රූපාරම්මණයක් ආපතගත වෙනවා සද්දාරම්මණයක් ආපතගත වෙනවා වගේ පළවෙනි වතාව වෙනකොට ස්පර්ශය නිසා වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව ඇහෙන්න කනින්ද නාසෙන් කියලා බලලා ඒකට සංඥාවක් සම්බන්ධ වෙනවා පළවෙනි සැරේට ආ මේක මම දන්න කෙනෙක්. නැත්තම් අලුත් දෙයක් මොකක් හරි කියලා ඒක හඳුනා ගැනීමක් කරනවා. ඊට පස්සේ ඒක එනවනම් හොඳයි එන්නේ නැත්තම් හොඳයි ආදි වශයෙන් හිතේ ඒක පිළිබඳව මනාපමනාපකම් පහළ වෙනවයි කියන එක තමයි මතුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන්නේ. නමුත් අපි හිතමු ඒ ආපු සංඥාව බලාපොරොත්තු තිබුණ එකක් කරගෙන හිටපු වැඩේ කම්මැලි වැඩක් නම් ඒ කම්මැලි වෙලේ බහාතවල ඊගාව මේක නැවත සැරයක් මේක බැලීමේ සංඥාව. හඳුනාගත්ත දේ නැවතත් දැකීමේ ආශාව හිතේ පහළ වුණොත් කරමින් තිබුණ වැඩේ නතර වෙලා දෙවෙනි සැරේට සංඥාව විසින් අර අරමුණම නැවත නැවත ලබා ගැනීමකට කටයුතු කරනකොට සංඥාව ඉස්සර වෙලා සංඥාවට පස්සේ තමයි වේදනාව පහළ වෙනවයි කියලා ගන්න වෙන්නේ මේ එතකොට දැනගන්නවා හරි ඒකම තමයි මේ නැවතාවි කියලා ඒ අනුව ඒක දියුණු කරන්න හෝ ඒකත් එක්ක සම්බන්ධව කරන අනිකුත් සංස්කාර කටයුතු කරන නිසා පළවෙනි වීදියේදී පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන පස පංචපතරම පහළ වෙනවා දෙවෙනි චිත්ත වීදියේදී සංඥා චේතනා පස්ස මනසිකාර කියන ක්‍රමයට තමයි දෙවෙනි චිත්ත වීදියේදී පහළ වෙන්නේ දෙවෙනි චිත්ත වීදියේදී මගේ ඇති ඒක දැක ගැනීමේ කැමැත්ත මතින් මෙහෙවීමක් ඇති වෙලයි දෙවෙනි චිත්ත වීදිය දුවන්නේ ඒකත් හරියන්නේ නැහැ කියනවා. ඒ වගේ චිත්ත වීදි තුන හතරක් දිවුවට පස්සේ තමයි තේරෙන්නේ මේ ආපු දේ වර්ණයක්ද වර්ණ රූපයක්ද ගන්ධයක්ද සද්දයක්ද රසයක්ද කියලා හඳුනා ගන්නා මට්ටමට යන්නේ. ඒ නිසා එතන ඊටාම ශීඝ්‍රයෙන් පෙරලියක් සිද්ධ වෙනවා. ඉස්සල වේදනා මුල් වෙලා චිත්ත වීදිය දුවල ඊගා චිත්ත වීදියේතර සංඥා මුල් වෙලා දුවනවා කියන වගේ අදහසක් තමයි ගන්න වෙන්නේ. ඉතින් මේ නිසා මේ මට වැදගයි ඔක නිවන නිවීමේදී ඥානන්ත සාංශික තනකදී මතු කරා අභිධර්මයේ මේ විදිහට කරා කිව්වට සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි බලනකොට හැම ඉරියා මේ අරමුණු මාරුවකදීම පළවෙනිම චිත්ත වීතිය වේදනාව. පස්සෙන් පස්සේ වේදනාව කියලා වේදනාවෙන් සංඥාවෙන් සංඥාවෙන් සංස්කාරවලට දුවන. ඒකේ මනාපමන අපේ පහළ වෙලා ඒක ලබා ගැනීමේ අදහස අපිට පහළ වෙනවා නම් ඊගා චිත්ත වීතියේදී වේදනාවට වැඩි සංඥා ප්‍රකට වෙනවා. මගේ හඳුනාගෙන ඒකම ලබා ගැනීම ඇති තෘෂ්ණාව ආශාව නිසා ඒක නිසා මේක බොහෝම ශික්‍රෙන් පද පෙරලියක් මේ පෙරලියක් සිද්ධ වෙනවා මේක බුදු කෙනෙකුට මිසක්කා භාවනා කරන කෙනෙකුට ඉච්චර අල්ලන්න අමාරුයි. ඒ තරම්ම චිත්ත සූක්ෂමයි මේක. ඒක නිසා මේ අපි ධර්මයේ හෝ අටුවාවල විස්තර කරලා දීලා තියෙනවා. ඒක පිළිබඳව බටහිර දාර්ශනිකෝ නිතරම ප්‍රශ්න කරනවා. මේ වගේ දෙයක් හරියට මෙහෙම පිරිසුදු කරන්න තරම් ශ්‍රාවකයෙකුට හැකියාවක් තියනවාද? බුදුරජාණන්සේ මේකක් හරියටම පෙන්ලා දීලා නැහැ. ඒක නිසා මේවා ගැන ප්‍රකාශ කිරීම සමාජලාට පමණ ඉක්මව යෑමක් කියලා. නමුත් හොඳට භාවනා කරන යනකොට සමහර විටක මේක වෙනස සැක පහළ වෙනවා ධර්මයේ ගුණ අතරින් ඕපනීය ගුණේ විස්තර කර පැහැදිලි කර දෙන්න ඉල්ලමි. ඊනවා දිගින් දිගටම ප්‍රශ්න. කර්තෘ ස්වාමීන් වහන්සේ එළඹ සිටි සිහිය යනුවෙන් හැඳින්වෙන්නේ තමන්ගේ සිහිය තමන් වෙත පමණක් පැවැත්වීමද? හිත අතීතයට අනාගතයට යන්නට නොදී සතිය වර්තමානයේ පවත්වා ගැනීමට තත්තරද්දී සිතත් සී මොකද්ද වචන තියෙනවා හුවෙන්නේ සත්‍ය ආස්වාස ප්‍රසවාසයේ පමණක් තබාගෙන සිටියේදී දැම්මම මෙතනයි හැඟුණා නැවතත් කියනවා සිත අතීත තනාගතත් යන්නට නොදී සතිය වර්තමානයේ පවත්වාගෙන යන්නට තත් කරද්දී සීය ආස්වාස ප්‍රසවාසයේ පමණක් තබාගෙන සිටියේ දැන් මම මෙතනයි හැඟුණා ඒත් වර්තමානයේ ඇති වූ අනිකුත් දේ එනම් අවට සතුන් දියඇලි මිනිසුන්ගේ කටහඬ හොඳින් ඇහුණා මේ වර්තමානයේ හිත පිහිටා ගැනීම ලැබීමද නැතිනම් ඒ සතිය Tamanට පමණක් යොමු කළ යුතුද භාවනා විදී තම Tamanට බාලාචින්නම් Tamanට යොමු කළ යුතු බව තේරෙනවා මේක ඇත්තටම කියන්න හදන දේවල් ලස්සනට වචෙන්ට ලියවිලා නැහැ නමුත් වටිනා සිද්ධියක් නිසා වටිනා මේ භාෂාකච්ඡාට හොඳ දෙයක් නිසා මතු කරන්න පුළුවන් මේකට මේ ප්‍රශ්නෙට අදාළව ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරේ කවුද ටෝච් එක කියලා තනවාද? අනේ ටෝච් එකට දෙන්නේ. මේ ටෝච් එක ආ මේක මේකට වැඩි අර කොම්බයි. මේකේ තියෙන ලෙඩ් බල්බ් නේද? මේ මේ ටෝච් එකක් පිටියට ගහපුවාම මේ මැද රවුමයි වටේ රවුමයි කියලා රවුම් දෙකක් පේන්න තියෙනවා. මැද රවුම මැද රවුම බොහොම ආලෝකමත් ඒක වටේ තව ලොකු රවුමක් තියෙනවා. මේක සාමාන්‍ය සූර්යග්‍රහණයේදී ඡායාව අර්ධ ඡායාව කියලා පෙන්වනවා උම්බ්‍රා පෙනුම්බ්‍රා කියලා ඉතින් අපිට මේක යම් කිසි තිතකට ගහන්න ඕන නම් අපි කරන්නේ මේ ආලෝකයේ මැදරව හරියට ඒ තිතට අල්ලනවා. ඒ වගේ සතිය අපි ආනාපානට යොමු නමුත් වටේ රවුම කාලෝකමත් වෙනවා. Taman එල්ල කරන තිත වගේම වටේ රවුමකුත් ආලෝකමත් වෙනවා. ඉස්සල්ලාම අපි තිත යොමු කරන්නේ සතිය යොමු කරන්නේ මූල කර්මස්ථාන තමයි. හොඳට බලහිනකොට පේනවා වටේ තියෙන වටත් මේ සතිය යම් ආලෝකයක් වැටෙනවා. ඒ වුණාට ප්‍රමුඛතාවයේදී යුතු දේ දන්න. මේක තමයි මූල කර්මස්ථානේ මෙව සද්ද මෙව වේදනා මෙව හිතවිලි කියලා ඒව දැනගෙන මූල කර්මස්ථානේ ඕනනම් හිත පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් මූල කර්මස්ථානේ පවතින ගම හිත ඉක්මනට ගිල සද්දයක් කාලා ආපහු වෙනවා. වේදනාවක් බල්ලා ආපහු වෙනවා. හිතවිල්ලක් හිතලා ආපහු වෙනවා. එතකොට අර වගේ රසයක් කලාතුරකින් විඳින්න පුළුවන්. හැබැයි මුළු එකම තියෙන්නේ ආලෝක ලොකු ආලෝක බලපෑ ඇතුළේ තියෙන. ඒ නිසා භාවනාවේදී හිත පట్టල වෙනකොට, පදියම් වෙනකොට, සතිය ස්ථාවර වෙනකොට Tamanට ඒ පැතිකඩ දෙකක් දකින්න වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී මෙතන Taman තුලම තියාගන්නවා කියන කතාව කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ. මේකෙදී කියනවා මේ මේ පටිනිස්සග්ග කියන පදේ විස්තර කරනට අටුවාචාරින් වහන්සේලා පක්ඛන්දන පරිච්ඡා කියන පද දෙකකින් අටු මේ මේ මේ මේ පදේ විස්තර කරනවා. පටිනිස්සග්ග පරිත්‍යාග පටිනිස්සග්ග පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. ඒකෙදි කියන්න හදනවා මේ වටේ පේන දේවල් පරිත්‍යාග කරලා මැද තියෙන ලපේට පැසගන්නේ. මැද තියපු ලපේට ගිල් ගිල්බ ගන්න. කිඳා බහින්ද වටේ තියෙන දේවල් පරිත්‍යාග කරන්නේ. එතකොට පරිත්‍යාග කිරීම සහ හිත ගිල ගැනීම කියලා කියන්නේ සම්පූර්ණ වෙදහස් දෙකක්. පරිත්‍යාග කරන එක දීලා දානවා කියන එක නිමග්න වෙනවා කියලා කියන්නේ ඒක තදිසේ බදා ගන්නවා කියන එක. එතන මේ මේ පටිනිස්සග්ග කියන පදයට අර්ථ දෙකම අටුවචාන්නාන්සලා දෙනවා. මෙන්න මේ වගේ මූල කර්මස්ථානයේ පෙනේදී සද්ද වේදනා හිතුලි එනවනම් ඒ සද්ද වේදනා හිතුලි දීලා දාලා මූල කර්මස්ථානෙටම නිමක්න වෙන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකක් ඒ පටිනිස්සග්ග කියන වචෙන්ට දීලා තියෙනවා. ඒක මහසිසාරට විශේෂයෙන්ම අවසර මේ මේ අරගෙන අට්ටිකාවෙන් මතු කරලා පෙන්ලා කියලා තියෙනවා භාවනා කරගෙන යනකොට මෙහෙම ටෝච් එකක් පිටිර ගැහුවාගේ මැද තියෙන තනි සුදු ලපයක් පෙනේ වටේට තියෙන ලපයක් පෙනේ වටේ තියෙන ලපේ දේවල් දැක්කට එව්වා ඉස්සර කරගන්න එපා ඉස්සර කරගත්තොත් භාවනාව වියවුල් වෙන්නේ තියෙනවා ඒවා පේන එක ස්වභාවය බව දැනගෙන තමයි බද්ධස්ථානයේ මූල කර්මස්ථානයේ පවත්වාගෙන යනවනම් එන්නේ එන්නේ එන්නේ එන්නේ භාවනා ගුණව සහ එකලසෙන්න පටන් අරගන්නවා එතකොට යෝගාවචරයට තියෙනවා භාවනා කරගෙන යනකොට Taman බලන්න බලාපොරොත්තු වෙන මූල කර්මස්ථාන විතරක් නෙවෙයි අහල පහල තියෙන දේවල් වලත් දැනුම. අහල පහල තියෙන දේවල් වලත් ස්වභාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, පොදු ලක්ෂණ පේනවා. ඒක වාසියට අමතර ලාභයකට ඒවට කියන්නේ අතුරු ලාභ විදියට ගන්නවා මිසක්කා ඒව මුල් තැන දෙන්න යන්න එපා මූල කර්මස්ථානේ පාවා දෙන්න. දීපු ගමන් කරකවෙන්න පටන් ගන්න බලන්න. ඒ නිසා එහෙම අවස්ථාවක් හමුන එක අතිරේක ලාභයක් නමුත් ඒව ඉස්සර කරන්න යන්න එපා. ඒවට රජ වෙන්න දෙන්න එපා. මූල කර්මස්ථානයේ දිගේ යන්න අරව පරිත්‍යාග කරගෙන පරිත්‍යාග කරගෙන මූල කර්මස්ථානයේ හරියට මේ දෝනාවක බහින්නා වගේ ඉල්ලමක් කාගෙන යනවා වගේ මූල කර්මස්ථානෙම ගෙනියන්න. හැබැයි අර හිතේ තියෙන කෂඩ ගතියක් මෙවටත් හොයාවිදින ගතියක්. ඒක හොයනවා ඒක ඉතින් වරක් කරගන්න එපා. බය මේකට මේ ශාප කරගන්න ඕනේ. Tamanට හැකියාවක් තියෙන හැම වෙලාවෙම මූල කර්මස්ථානෙම යොදනකොට එකලස එල්ලේ හොඳට එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මේකේ කියන විදිහට භාවනාදී නම් Tamanටම යොමු කළ යුතු බව කියන මේකේ තියෙන අජ්ජත් ගෝචර කියන වචන තමයි පාවිච්චි කරන්නේ. මූල කර්මස්ථානයේ අජ්ජත් ගෝචර ගෝචරජ්‍යත්තේ කියලා. ගෝචරජ්‍යත්තේ කියලා කියන්නේ Taman අනිත්‍යව වෙන් කරගත්ත මූල කර්මස්ථානයේම හිත යොදවනවා. අනිකුත් පේන දේවල් වාසියට ගන්නවා මිසක් ඒව ඉස්සර කරන්න යන්නේ නැහැ. ඒවා මේ රජ කරවන්න යන්නේ මූල කර්මත්තානෙම තරදීගෙන යනවා මේක මේ ඇත්තටම අර මේ මහසි පොත ස්පෙන්සර් ඉංග්‍රීසිය දාගෙන යනවා ඒකෙදි මේක විස්තර කරලා මට ඊයේ මෙල්බන් වලින් ක්ලැරිෆිකේෂන් එකක් අහලා වතුන මොකද්ද ස්වාමීන් වහන්සේ මේ පටිනිසග්ග කියන පදේට අර්ථ දෙකක් දීලා පරිත්‍යාග පක්ඛන්දන කියලා කොහොමද විස්තර කරන්නේ කියලා. ඒකෙදි කිව්වේ මූල කර්මස්ථානයේට බැසගන්න අතුරු අහල පහල පේන දේවල් පරිත්‍යාග කරන්න. ඒ දෙකම එක වචනය ඇතුළත දාලා තිනවා නමුත් අර්ථ දෙක ගත්තොත් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අර්ථ දෙකක්. එකක් බදා ගන්න එකක් විසිකරන්නේ කියන්නේ. බදා ගන්න මොකද්ද? තමයි තීන්දුව කරගත්ත මූල කර්මත්තන. විසිකරන්නේ මොකද්ද? අමතරින් පේන අමතර ද්විතී කර්මණු මේකේ තියෙන විදියට අවට සතුන් දියලි මිනිසුන්ගේ කටහඬ හොඳින් ඇහුණා. ඇහෙන එක ලාභයට ගන්න නමුත් ඒක ඉස්සර කරන්න යන්නේ. තමයි මූල කර්මස්ථානේ පවත්තන්නේ. මොකද මේකේ වචන වගේ පාවිච්චි කරලා තියෙනවා මේ සිද්ධිය හොඳයි. එලමසිරි සීය අනුන් හැදින්නේ තමන්ගේ සීය තමන් වෙත පමණක් පැවැත්වුණා කියලා. එතකොට ඒ සතුන්ගේ දියාලි සද්ද මිනිසුන්ගේ කටහඬවල ඒ වෙලාවේ ඇත්තටම අභ්‍යන්තරගත වෙලා තියෙන්නේ. මෙතන මේ තමන් කියන එකෙන් අදහස් කරන්නේ බලාපොරොත්තු වෙන්න ඕන තමන් කියන වචන වෙනුවට දාන්න ඕනේ මූල කර්මස්ථානේ කියන වචන. මූල කර්මස්ථානේ කියන වැටෙන් දැම්මනම් මේ ලියමන බොහොම සාර්ථකයි. වර්තමානයේ සබාවදී කියන්නේ ඒක භාවනාවේ ඉදිරියට වැඩවලත් ඒක එහෙම කරතයි. පිටින්ට වැඩ කරනකොට මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න දෙයක් නැහැ නේ අපිට. ආනාපානෝ පිම්බීම වම දකුණ වෙන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් ගන්න කියන චේතනාපූර්වක කරන වැඩේ. අපි ඒකවරකදී දහසක් දේවල් කරනවානේ. කරනවා මෙන්න මේ දෙයි මම කරන්න කියලා අපේ චේතනාව දැබ්බත් කරනකොට පතරත් බලනවා, රේඩියෝත් අහනවා, කතාත් කරනවා. ගොඩක් වැඩ යනවා. නමුත් Taman දැනගන්න ඕනේ බත් කරන වෙලාවේදී මූල කර්මස්ථානයේ තමයි බත් කෑම. ඒක මූල කර්මස්ථානයේ කරන සද්දත් ඇහෙනවා, රූපත් පේනවා, ඒව පරිත්‍යාග කරනවා. මේකටම වැඩ වඩා හිත යොමු කරනකොට එදිනදා වැඩවලදී මූල කර්මස්ථානයේ වශයෙන් නැත්නම් හිත පැවැත්තිය යුත්තේ චේතනාපූර්වක වැඩේට. නමුත් අපි හැම වෙලාවෙදීම නන්නත්තර හිතවිල්ලකින් තමයි කටයුතු කරන්නේ. එකවරකට දෙක තුනක් දා ගන්නවා. ඊට පස්සේ ඉතින් කොරස් කටේවත් අත දා ගන්න බෑ. ඊට පස්සේ වැරදුනට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට බයි. හොඳට බලනවා නම් one thing at a time and that done well එකයි එකවරකට ඒක හොඳින් කරනවා. අනිත් දේවල් සිද්ධ වුණාට ඒක වාසිය ගත්තට ඒ අතරමැදි එව්වට ප්‍රමුඛතාවය දෙන්න යනවා. දීපු ගමන් ඒ මේ මැනේජ්මන්ට් එක පරිපාලනයේ අප්සෙට් වෙනවා. Taman දැනගන්න ඕනේ Taman පරිපාලනයේ මෙන්න මේකටයි මම අත තියාගෙන ඉන්නේ. ඒක ටිකටම කරගෙන යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඩ්‍රයිවිං කරනකොට අපිට වින්ඩ් ස්ක්‍රීන් එක බලන්න පුළුවන්, සයිඩ් කණ්ණාඩිය බලන්න පුළුවන්, පත්ත වීදුරුලින් බලන්න පුළුවන්. පත්ත වීදුරුලින් බැලුවට වැඩි වෙලා බලන්න හිටියොත් එහෙම ඇක්සිඩන්ට් තමයි. බලපු ගමන් ආයෙ ගන්න ඕනේ හිත මූල වින්ස්ක්‍රීන් එකට. වින්ස්ක්‍රීන් එකේ යන ගමන් සයිඩ් කන්නඩිය බැලුවට පැත්තේ වීදුරෙන් බැලුවට පිටිපස්සෙන් එක කතා කරන දේට ඇහුම්දුන ඇහුම් කන්දුන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඩ්‍රයිවර් වගේ බලා ගන්න ඕනේ වින්ස්ක්‍රීන් එකත් එක්ක යන්න. වින්ස්ක්‍රීන් එකෙන් හිත ගිය ගමන් ඉස්සරහා තියෙන වීදුරෙන් හිත අරගෙන ඩ්‍රයිවිං කරන්න ගත්තොත් වාහන යන සියලු දෙනාගේම කේන්දරේ බලවන්න වෙනවා. පාර අහින්න කඩේට හෙල්මට් අරන් දෙන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ පිරිසු තේරවාදී බුද්ධාගම පවතින බවට විශ්වාස කරන ශ්‍රී ලංකාවේ ගරු ස්වාමීන් වහන්සේලා තුල දල වශයෙන් උඩරට පහතරට වශයෙන් දුප්පත් පොසත් වශයෙන් විදී සිටි බුදුපියාණන් වහන්සේ ධර්මයට පටහැනි නේද මෙසේ වේද විනයයට හේතුවක් ශ්‍රී ලංකාවේ සිටින සීල ස්වාමීන් වහන්සේ එකම සංස්ථාට ගෙනීමට තිබෙන බාධක මොනවාද යන්න කරුණාක බලන්න. කරුණාකල මහාන වෙන්නේ කියලා මම කියනවා. ඊට පස්සේ මම ගන්න සබ්ජෙක්ට් එකට ගොඩ ඉඳගෙන පීනන්න බෑ. ගොඩ ඉඳගෙන නැව් පෙරලන්නත් බෑ. වහින්න ඇතුළට බහැලිවල කරපු කරන දෙයක්. මම දන්නවා ෂුවර් එකටම ලියලා තියෙන්නේ සංඝයාංශ නමක් නෙවෙයි කියලා. සංඝයාංශ නමක් නම් මම ගන්නවා. මම ගිහිල්ලා ලොකු සංසකෙන් එහුවට පස්සේ ලොකු සංසකෙන් මට ලස්සන උත්තරයක් දුන්නා. මේ ඒක තමයි කියන්න තියෙන නිසා ඉස්සෙල්ලා බයින්ද වතුරට ඊට පස්සේ අපි පීනන හැටි ඉගෙන ගනිමු. ගොඩ ඉඳලා බෑ දම්බි ගන්න. දම්බි ගැව්වට ඒකට පීනනවා කියලා කියන්නත් බෑ. පුදුරජානන්සේ සඳහන් කරන්නේ අප්පකාතේ manussේසු තේජනාපාර ගාමිනෝ අථායන් ඊතරා පජා තීරමේ වානු ධාවති. මේ මනුෂ්‍ය ප්‍රජාවෙන් ඊටාම සුළු කොටසයි අප්පකාතේ manussේසු තේජනාපාර ගාමිනී. ඒකට වෙන්නේ අතයන් ඊතරා බජානිකුත් බොහෝ ජනතාව චිරමේවාන දාවති ගන්තරේ අර බහැලා වතුර පීන අය වගේ ගොඩ දම්බි ගන්නවා. ගොඩ ඉඳගෙන දම්බි ගන්නවා. අර ගොල්ලන් උපදේශුත් දෙනවා. ඔහොම ඔහොම කරන්න එපා මං වගේ පීනන්නේ කියලා තාම ගොඩ අර පීන අයටත් උපදෙස් දෙනවා. ඉතින් ඒකත් ඉත කියන්න තියෙන්නේ ගොඩ ඉඳලා නැව කරන්න බෑ. බයින්නේ වතුරට වැසට පස්සේ බලමු. ඒක නිසා අපි යන් දැන් ඊට පස්සේ මූලධර්ම වශයෙන් ප්‍රශ්න වලට මේ ධර්මයේ ಗುಣ අතරින් ඕපනායක ගුණය විස්තර කර පැහැදිලි පැහැදිලි කර දෙන්න ඕපනාය කියන උපනායනය කියන පදයේ යොමු කරනවා කියන එක. ඒ කියන්නේ ධර්මයට වැටුණට පස්සේ මේ පුතේල දවසින් දවස දවසින් දවස කැපි කැපි යන මණිකක් වාගේ මේ සුද්ධ වෙන්න පටන් ගන්නවා. පිරිසුදු වෙන රත්තරණක් වාගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒක ධර්මයේ තියෙන ආවේනික ගුණයක් හරියට සූදු කෙලින්න පටන් ගන්න මනුස්සය එන්නේ එන්නේ එන්නේ සූදු අන්තුවෙක් වෙන්නේ. කුඩු ගහන්න යන මනුස්සය එන්නේ එන්නේ එන්නේ අබ්බැහියට යන්නේ. පිච්චර් බලන මනුස්සය පිච්චර් පිස්සෙක් වෙන්නේ. ඒ වගේමයි ධර්මය. ධර්මයේ විතර අබ්බැහියක් මුළු ලෝකෙම නැහැ කියලා මම කියනවා. අනිත් ඕනේ අබ්බැහියකින් ගලවන්න පුළුවන් ධර්මයට පරිපස්සන නිවන් දැකලාමයි නැත. ඒකනම් ගලවන්න බෑ. ඒකට සාපේට ඕන කරලා තියෙන පළවෙනි කුඩුමුල විකුණ ගන්න එක විතරයි. මම කරන්න හදන්නේ කවුරු හරි නැත්තම් කාටවත් පොඩි මුලක් විකුණන එක විතරයි. ඊට පස්සේ කාගෙන යනවා. ඊට පස්සේ ඇවිල්ලා කලාසකෙන් තමයි උදව්වක් කියලා උදව්වක් ඉල්ලුවත් නැත. හැබැයි උනාට පස්සේ ආයෙ ගලවන්න බෑ. නිසා ලොකුම ලොකු හැබැයි තමයි ධර්මය. මේක හරියටම නහරටම ගහන්න හරියටම නල්ලටම කොටවුවා නම් ඊට පස්සේ මේ මිනිස්සයා ආය මොකක්වත් නැහැ අම්මා අප්පා තෑරයි. ඕන දෙයක් අතාරි ධර්ම නම් අතාරි. එනිසා මේ ලොකුම අබ්බැහිය තමයි ලෝකේ තියෙන ධර්මයේ තියෙන අබ්බැහිය. ඒක ඕපනයික කියලා වශයෙන් තමයි සරුවචන සඳහන් කරලා තියෙන්නේ. එන්නේ එන්නේ එන්නේ වඩා වඩා හොඳ කල්යාණ මිත්‍රයන් කරා යොමු කරනවා. ගැඹුරු ගැඹුරු ධර්ම කඳා යොමු කරනවා. ඒ වගේම ඥාන වලින් ගැඹුරු ධර්ම ඥාන වලට යොමු කරනවා. තියෙන පාප මිත්‍යෝ හිමීට හිමීට හැලෙන්න පටන් අර ගන්නවා. යොමු කරව යොමු කරව ඉදිරියට යනවා. ඒකට කියන්නේ ඕපනායක ගුණය කියලා. උපනායනීය කියනවා. අරිකාන්ත සීලය anu පැහැදිලි කර දෙමින් කවුරුන් ඉල්ලමි. අරිකාන්ත සීලය කියලා සඳහන් කරන්නේ කෙනෙක් මේ පවත්වාගෙන සීලය මාර්ග ඥානයකින් ඔපවැටුණාට පස්සේ මාර්ග ඥානයකින් පන්නරදීපර පස්සේ ඒකට කියනවා අරියකන්ත සීල කියලා අවෙක්කප්පස අවෙක්කප්පසාද. ඔව් සීලේ අවෙක්කප්පසාදේ කියලා කියනවා. ඒක තමයි ඔය මේ රතන සූත්‍රයේම සඳහන් කරලා තියෙන්නේ යක්කිච්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබතාදිට පසත්ස උත්තා ආඩු ගානේ සෝවන් වෙච්ච කෙනෙකුටවත් කයෙන් වචනයෙන් හිතෙන් අකුසලයක් වුණොත් ඒක වසන් ගන්න බැරුව යනවා ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඒක අභව්‍ය පුද්ගලෙන් බාට පස්සේ වෙන වසන් ගන්න අනිකුත් සෑම පෘථග්ජනෙම කරන්නේ ඒ ෂටමායාවී කමින් ඒ වැරද්ද වසන් ගන්න උත්සාහ කරනවා තමන්ගේ ආත්මය ආත්ම ගරුත්වය රකින්න මොකක් හරි කියලා. නමුත් සෝවාන් ආදී මාර්ගඵලයක් ලැබුව අරිකන්ත සීලයට කෙනෙකුට ඒක කරන්න බෑ. වහාම ගුණෝතෙක් සිල්ලෝතෙක් ළඟට ගිහිලා වැරද්ද හෙලි කරන ගතිය තියෙනවා. ඒවා මේ පුද්ගලයාගේ ගුණ නෙවෙයි. මේ මාර්ගඵල ඥානයේ මාර්ග ඥානයක් ලැබුණාට පස්සේ ඇති වෙන දේ. ඉතින් ඒක නිසා මේ ඒ පුද්ගලයා මේ ආයේ මේ මාර්ගඵලයක් ලැබුවෝ හෝ ආර්යකාන්ත සීලය පිළිබඳ හැඟීමක් ඇති එක්කන සීල වෘතවල සමාදන් වෙන්නේ. මේ භාවනා මේ නිවන් දැකීම සඳහා මේ මේ දේවල් කළ යුතුයි කියලා විශාල ලයිස්ට්යක් තියෙන පෘථග්ජනයෙක්ගේ. භාවනා කළ ආර්යකාන්ත සීලයට ලඟ වෙච්ච එක්කන ඒ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කළා දාලා කළ යුත්තට මුල් තැන දෙනවා. එහෙම නැත්නම් මේ භාවනාවට ඍජු අනුග්‍රහය දක්වන දෙයට මුල් තැන දීලා අනිත් දේවල් විශේෂ කාලේ ව්‍යවෘත කරන්නේ. හිත ව්‍යවෘත කරන්නේ කරන්න වුණොත් කරන මිසක නැත්තම් ඒ දේවල් කරගන්න කෙනෙකුට කරගන්න කියලා තමයි ක්‍රිජු මාර්ගයට, කෙටි මාර්ගයට බල රේඛාවටපත් වෙනවා. ඒක නිසා මේ එක එක්කෙනෙක් එක එක්කෙනෙක් ඒ සඳහා විවිධ ක්‍රමසා විදි තීරු කරගන්නවා අරිකන්ත සීලේදී. ඒක මුදුන්පත් වෙන්නේ මාර්ග ඥානයකින් තමයි වෙන විදිහකට කියනවා නම් මේ සීලය සහ ප්‍රඥාව අතර ප්‍රත්‍යুৎපන්න ගාවයක් තියෙන්නේ අපි හිතන්නේ සීලයෙන් ප්‍රඥාව ලැබෙනවායි කියලා සීල සමාධි ප්‍රඥා ක්‍රමයට නමුත් ਸਰවචනාංශයේ විස්තර කරන ප්‍රඥාව ඇති කරනට විතරයි සීලයක් තියෙන්නේ කියලා. ප්‍රඥාව නැති කෙනා රකින්න සීලේ සීල වෘතයක් විතරයි බයට කරන්නේ. එහෙම නැත්නම් මේ කවුරු කිව්වා පළියට. නමුත් අර විද්‍යා දදාති විනයන් කියන විදිහට ඇති වෙච්ච ඥාණයෙන් ඇති වුණොත් සීලයක්. ඒ සීලය ආය කවුරකටත් මේ මුනිච්චාවක් නෙවෙයි කරන්නේ. අනිවාර්යයෙන්ම ඇඟෙන්ම එන එකක්. ඒ සීලය තමයි අරියකංශ සීලය වශයෙන් සඳහන් කරන්නේ. ඒකට මාර්ග ඥානයක ඔදේ අවශ්‍යයි. මාර්ග ඥානයක පන්නරේ අවශ්‍යයි. ඒ පන්නරෙන් පස්සේ තමයි ආරිකංශ සීලයක් එන්නේ. සංගුණ අතරින් සාමීච පටිපන්න ගුණේ පැහැදිලි කර දෙන්නේ සාමීච පටිපන්න කියලා කියන්නේ මේ පිළිසේ එකඟතාවයට යටත් වෙනවා කියන්නේ. පිරිස එකතු වෙලා යම්කිසි සාමිච්චයකට ආවනම් තමයිගේ මතිමත අතර ඕනේ සාමිච්චය මේක නම් ඒකට ඒ පිරිසත් එක්ක ඉන්න ගමන් ඒකට යටත් වෙලා වවුලගේ දෙට්ට ගියාම පුටු ඉල්ලන්න එපයි කියලා. එල්ලි ලයින් එකයි තියෙන්නේ. එනිසා යම්කිසි පිරිසක් ඇතුළට ගිහිල්ලා ඒගොල්ලෝ සමිතියක සම මේ සම්මුතියකට ඇවිල්ලා සාමිච්චයකට ඇවිල්ලා තියෙනවනම් ගිහම අහගන්න ඕනේ මෙතෙන්දී මේ මෙහෙම කොහොමද කියලා. ඒක කරනවා මිසක් ඒක වෙනස් කරන්න හදනවා කියලා කියන්නේ අර වරුවේ ඊයේට ගිය මිනිහා ඉංගම් බලන වැඩක්. කද්දාකත් ඉවරක් වෙන්නේ. ඒ නිසා කොහේ ගියත් කවුරු මොන විනේ රැක්කත් නරක්කත් Tamanට තියෙන්නේ එතන ඉන්න ප්‍රධානිය හම්බෙලා අහගන්න ඕනේ මොකද්ද මෙතන චාරිත්‍රය? මොකද්ද මෙතන සාමීචිය? ඒක ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් එයාට කියන්න ඕනේ මට මේක ගැලපෙන්න මං යනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉඳලා ප්‍රයෝග මේ විප්ලව කරනවා කියලා කියන්නේ හරියන්නත් ඉඩ තියෙනවා. බොහෝ විට පිරිස අතර අවුල් ඇති කරනවා. ඒ මම මොකද මේ දෙපොලකදී මං කැරුවා. ගිය පාර තේම්ස් පුලිසියට ගියාට පස්සේ තේ ස්වාමීන් වහන්සේ මැදගම් පන්සලේ සෝමරතන ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ආයසතු මේ ධර්ම දූත සේවාවට එන කට්ටිය පුදුම අවුල් ඇති කරලා යන්නේ කිව්වා මේ ස්ථානවල. ඒ මිනිසුන්ට පෙන්නලා යනවා මේකයි නියම ක්‍රමය කියලා. ඉතින් අර හිටපු සංඝයයි ගිහියෝයි සේරම කැඩිලා අවුල් වෙනවා. මෙයා පිටින් ඇවිල්ලා මේ අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ විශේෂ විශේෂ භාෂාවල් කතා කරලා තියලා යනවා මුළු තැනම අවුල් වෙනවා කියන්නේ. ඉතින් ආයසුතු මෙතන සුමාන දෙකක් හිටියා. මට නම් එහෙම දෙයක් දැකුන්නේ නැහැ. ආයසුතුගෙන් අපිට කිසිම බාධාවක් නැහැ. ඒක ගුණයක් වශයෙන් මම කතා කරන්නේ කියලා. ඊට පස්සේ කියලා ඇහුවා බැරිද තව සුමානයක් ඉඳලා යන්න කියලා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා ඇත්තටම මම දන්නවලු වීසා අරගෙන මේ තව සුමානයක් වැඩිපුර ඉන්නවා කියන එක මං වගේ කෙනෙක් ඉල්ලන්න හොඳ නැහැ කියලා. ඒක නෙවෙයි මං ඉල්ලුවේ ආයසුතුන් මෙහා වෙ නැත්තම් හැමදම උදේට පොරිච්ච විතරයි හම්බ වෙන්නේ. ආයසුතුන් ආව දවසට ඉන්දියාප්පන් වඩේ තෝටි අනමනම් හම්බ වෙන නිසා මම මේ කිව්වේ ඒ භාවනා වැඩපිළිවෙල තියෙන දවසේ තමයි උපාසකම්ම ළම හෙන්නේ. නැත්තම් හැන්දෑ ෆ්‍රිජ් එකට දාලා යනවලු උදේ තම්මකට පොණ එක විතරයි තියෙන්නේ. එතනින් ගියා ටොරොන්ටෝ විහාරයේ ස්වාමීන් වහන්සේත් කතා කරලා කිව්වා මම නැති වෙලාවේ ඇවිල්ලා මෙහෙන් අහලා තිනවා ධම්මජීව කියලා හාමුදුරුවෝ කෙනෙකුට එන්න. එතකොට හිටපු හාමුදුරුවෝ අකමැති වෙලා තියෙනවා. නමුත් මට ලංකාවට දැන දුන්නාට පස්සේ මීචිකල හාමුදුර කෙනෙක් කියපු නිසා මම කිසිම පැකිලීමකින් තොරව ගෙන්න ගත්තයි කිව්වා. අද යන දවසේ ඉඳන් මම කියන්නේ ආයසුතුන්ට මම කොහොම බලන්න හිටිය වැඩ පිළිවෙල දිහා ආයසුතුන්ගේ මේ ඉන්න තැනට අවුලක් උනේ නැහැ එච්චරයි මට කියන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ පඬිතකම් දක්ෂකම් තිබුණට ගිය තැන අඟ උස්සන්න යන්න එපා. එතකොට මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩලා යනවා. එතකොට එතන ඉන්න හාමුදුරන් වෙන්නේ අලි අවුලක්. ඒ නිසා සාමීචිය දන්නවනම් එතන තියෙන සම්මුතිය දැනගෙන ඒකට කටයුතු කරලා බැරි නම් පැත්තකට ගිහලා ප්‍රධාන ආමතුරණ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේක මේ මේ විදිහට වෙනස් වුණා නම් හොඳයි විප්ලව කරන අදහසින් නෙමෙයි ඒක මේ සාධනීය විවේචනයක් කරතැයි එහෙම නැත්නම් ඉඳගෙන අවුල් කරන්න පටන් අරගත්තොත් ධර්ම දූත සේවය නිසා හරියට අවුල් වෙනවා කියලා ওই ස්වාමීන් වහන්සේ දෙනවා මට කිව්වා කිසි කෙනෙක් ගෙන්නන්න අපි කැමති නැහැ ආවොත් එතන මේ මේ ආපු කෙනා මේ අනිත් අයට වැඩි බොහොම දක්ෂයි හැමතේම තියෙන හරීමේ කියලා අර පිරිස අතර අවුලක් ඇති කරනවා. ඉතින් ඒක වෙන්නේ මොකද්ද? අර කරගෙන ගිය කෙනාට ස්ථානේ අනිතුරු දවස් 364ම කරන්න හම්බ වෙන්නේ. අර එක දවසට ඇවිල්ලා අවුල් කරලා යනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව ඒ ස්ථානේ තියෙන යම් කිසි නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් තියෙනවා නම්, නායකත්වයක් තියෙනවා නම්, ඒ නායකත්වයට ගරු කරලා වැඩ කරන කෙනාට ඒ නායකත්වෙනුත් ආශිර්වාද ලැබෙනවා. අනේ හොඳයි බොහොම හොඳයි. එහෙම නැත්තම් වෙන්නේ ඒ පැතර තමයි තමන්ට තමයි. ඉතින් ඒක ගිහි ලෝකේ නම් මම දැක්කේ නැහැ කිසිම තැනක පවතිනවා. හැම කෙනාම ගියාට පස්සේ මුදන වෙන තමයි හදන්නේ. අපි ඉස්කෝලේ ඉස්කෝලේ යන කාලේ මේ අපි යනවා මේ මරණ ගෙවල්. මරණ ගෙවල්ට ගියාම පැත්තකට තුන් හතරක කවුද මුදන වෙන්න හදන්නේ කියලා බලන්න. ගරු ගරු වෙන්න හදන්නේ හැම තැනකටම මල ගෙවල් වල මොහොත් ටෙට්ටු ගෙදරක දාන ගෙදරක බලන්නේ එක්කෙනෙක් ඇවිල්ලා අයියා වෙලා අරවා කරලා ඕක හරියන්නේ නැහැ මෙහෙම කරන්න. තව කෙනෙක් ඇවිල්ලා ඕක නෙමෙයි මේක කරන්න. ඉතින් දෙන්න ගහ ගන්න පැත්ත කරලා. මේ කොහෙදෝ වරුවට කණ්ඩ ආපු මිනිහා. ගෙදර මිනිහා කොහෙද? උඹලට ඔය තේරෙන්නේ මමයි දන්නේ කියලා අයියෝ කියලා වැඩක් නැහැ. ඒක ගිහි ලෝකේ නම් ගොඩ ගන්න බැරි කක්ක ගොඩක් තියෙනවා. පැවිද්ද අතර නැතුව නෙවෙයි නෝ බුදුහාමර හරියට ඉර ගහලා පෙන්නලා දීලා තිනවා. පැවිද්දෙක් වැඩ කරනකොට එහෙම අවුල් වෙන්න වැඩ කරන්න හොඳ නැහැ කියලා. ඉතින් සාමීච ප්‍රතිපන්න ගුණේ කියමුනොත් ಗುಣ වර්ධනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නුගුණේ තමයි වර්ධනය වෙන්නේ. මේ සාමිච්ච ප්‍රතිපන්න ගුණ නැත්නම් නුගුණේ තමයි කියන්නේ. ඒක හරිය අමාරුයි. ඒක නිසා අවුරුදු 20ක්වත් මහානකම ඉන්න ඕන කියලා කියනවා අඩු ගන්න මේ සාමිච්ච ප්‍රතිපන්න ගුණේ තේරුම් ගන්න. තේර් මහා තරුණාචනමක් වෙනකන් අවුරුදු 5ක්ම පිටිපස්සේ ඉන්න කියලා කියනවා නවකෙක් විදියට. 5 10ත් අතර ලොකු ආමසෝ කියන පොඩි පොඩි වැඩ දෙක තුනක් කරලා පුරුදු වෙන්න කියනවා මේ පරියාය කතාව මොකද්ද දායකෙක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. 10ත් 20ත් අතර නායකත්වයේ තීත්‍ය වැඩ ටිකක් කරලා 20 පැන්නට පස්සේ තමයි මනුෂයාගේ ස්ථානයක් කරන්න මනුෂ්‍යවරු කතා කරන්න එවන තමයි පවතින පද්ධතියට බාධා නොකර යනවයි කියන එක. ඉතින් තේර කියලා කිව්වාට පස්සේ ඉතින් ලංකාවේ ඉතින් ජාතික වස්තු තමයි ඒක. මේ මනුෂයාට ආණ්ඩුවක් දුන්නත් කරතයි. කලබලකාරීන් එච්චර යන්න බෑ මගදීම මේ අර අතිදහවලි නිසා ඉතින් මේක ප්‍රධානම සාක්ෂි තමයි දේවදත්ත හාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කතා කරලා කිව්වා ඔබ වහන්සේට වැඩ වැඩි මට සංඛ්‍යා දෙන්න මම පරිපාලනය කරන්න කියලා. බුදුන්සේ කිව්වා සාරිපුත්ත මොග්ගල්ලාන්ටවත් මම දෙන්නේ නැහැ. ඒ නිසා ඉන්න එපා. ඒකේ වෛර බැඳගත්තේ. ඇත්තම දේවදත්ත ගියේම බුදුහාමුදුරුවෝ තරහ වෙන්න කාරණා ටිකක් කරගෙන. සංඝ මට දෙන්න, සංඝයාට මේ මේ නීති දාන්න, මේ මේ විදිහට දැඩි පාලනය කර කරන්න කියලා ඉතින් ඒකට මේ නීති පද්ධතිය දකින්න ඔක්කොම හේතුව චා බුදුහාමුදුරන්ටත් වැඩිය හොඳට සංඝයා ගැන ආදරයක් තියෙනවා කියලා. නමුත් බුදුරජාණන්සේ දන්නවා සංඝයා කියන්නේ මිනිස්සයෝ. ඒ මිනිස්සුන් මේ පරාසයක් තියනවා. හරියටම රූල යන්න බෑ. ඉතින් මේ රූලක් ඇඳගෙන තමයි දේවදත්ත ගිය බුදුරජාණන්සේ පහම බොහොම ලස්සනට ඩිප්ලොමැටිකලි හැන්ඩල් කරා. දේවදත්ත ඉංගෙන්න සිද්ධ වුණා. ඊපස්සේ දේවදත්ත බුදුරජාණන්සේක වෛර කරා. මේකට කියන්නේ ප්‍රතිසංශෝධනවාදය කියලා. ප්‍රත්‍යසෝධන වාදය තමයි මේ මේ පස්සෙන් ඇල පීහෙන් අයින් කරන්නේ. කෙලින් නෙවෙයි. වැඩ කරන ගමන් පස්සෙන් අයින්. ඉතින් ඒක සංඝ සමාජයේ හරියට තියෙනවා. නිසා මේ පැවිදි සමාජයේ තියෙනවා. ඒ නිසා දැනට ඉන්න තරුණාංශලාට හරියට බාධා. ඒ ලොකු සාන්තින කාලේ එතකොට ලොකු සාන්තියත් වස්සෝලි 50කටක් විතර පෙරිලා ඒ පුළුවන් තරම් අවස්ථා ආපුවම මතක් කරලා දෙනවා මේ වගේ ඉතින් ඉවසලා කටයුතු කරන්න ඕනේ. ඇත්තට මේ අඟ උස්සන්න හදන්නේ හැකියාවක් තියෙන හාමුදුර කෙනෙක් තමයි. එයාට මොකක් හරි කියන විශේෂ හැකියාවක් නමුත් එයාට මදි මේ දැනට තියෙන අධිකාරී ශක්තිය. එයා ඒක ලබා ගන්න හදන්නේ දෙනකන් ඉන්නේ නැතුව රණ්ඩු කරලා මේ උදුර ගන්න හදනවා. ඉතින් අතරම නායක හාමුදුරු නොදෙන්නේ මේ ඇත්තෝ මේකෙම ටිකක් පදම් වෙලා එනකම් නමුත් ඒක මම ඉතින් ඒක අර ලංකාවේ මේ රාජාවලිය විස්තර කරපු එකෙක් කියලා තියෙනවා 40 146ක් රජවරු මැරලා තියෙන පුතා කියලා. ඒව රාජාවලියක් අපිට තියෙනවා. පුතාට යොසුන්නේ තාත්ත රජකම දෙනකම්. මේ කාශ්‍යප කරපු දේ, සීගිරි කාශ්‍යප කරපු දේ මේ ඒව ඉතිහාසයක් අපිට තියෙනවා. සිංහබාහු සිංහයා මරලයි පටන් අරගත්තා. එතන ඉඳලාම දිගටම තියෙන්නේ තියෙන නායකත්ව එක්ක අරබුදයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් ගත්තත් හරියන්නේ නැහැ. බිම්බිසාර රජුරු මරලා කවුද මේ අජාසත් රජුරු අරගෙන මැරෙන කම්ම ඉතින් කනගාටු වෙන්න ගත කරේ. ඉතින් ගියාම මේ කාලා මේ අශෝක රජු මෙයා කලාවැව කරපු ඒ මරලා කාශ්‍යප ගත්තා. මල්ලිත් එක්ක හැමදාම සටන්. ඉතින් මේක දෙනකන් ඉදිච්ච මේකට කියන්නේ අමුවබ කනවයි කියලා gediye ඉදෙනකන් ඉඳ ඉස්සලා කඩාගෙන කන කට්ටිය. ඒක ඉතින් පැංගිරි විශ් වෙනවා, කිරි විශ් වෙනවා. ඊට පස්සේ කාපු කාපු තැන්වල දත් දනවා. දත් දක්යක් උන් එන්නේ. හොඳයි. අමුවබ කාලේ. කො පොඩ්ඩක් කළා හිටියනම් වැටෙනවා. ඉදිල වැටෙන්නේ. ඒකට හරිය මෙහිරි. ඉන්න බැරිකම තියෙනවා. නායකත්වය පිළිබඳ සටන ඔය බලන්න මම දැකලා තියෙනවා මේ අපේ අනුරාධපුරේ ඉඳද්දී මේ ෆාම් එකේ එළු කට්ටියක් තිබුණා. ඕල්තාවත් ලස්සන කේශ සහිත මහා එළුවෙක් හිටියා. ඒකගේ ඒකගේ දුර්වල වෙනකොට ඊගා වෙළු අරු මරණ හැටි. මුළු රැතිසිය අර එළුවට ගහනවා මේ දුවගෙන එළ ගහනවා අරු පැත්ත වැටලා ඉන්නේ නැගිටින්න බෑ. ඒකට අර ඊගාට බලේ ගන්න ඉන්න එකනගේ වැඩේ ඊට පස්සේ එළු කාර්යා හම්බෙලා අපේ කෙනෙක් ගිලා කිව්වා මේ මේක අයින් කළා දාන්න කියලා. ඕක තමයි කිව්ව ක්‍රමේ. ඕක අයින් කරුවත් හරියන්නේ නැහැ. ඊගාර පළවෙනි ඊරුව මරණකම්ම දෙවෙනි ඊරුවගේ වැඩේ ඌට ගහන එක තමයි. ඒ ළඟ ඉන්න ප්‍රියම්බිකාව බලන්න. ඒ ප්‍රියම්බිකාට පෙන්නන්න ගිහිල්ලා අර පරණ ඊරුවට ගහන එක තමයි. ඒක තමයි මේ ජීවිතේ පුරාම තියෙන මේ නායකත්වය පිළිබඳ ඇති සටන නැත්තම් will power කියන එක බ්ලේචර්. ඉතින් ඒ නිසා බුදුසසුන අපිට දීලා තියෙන සාමීච පරිපන්න වෙන්නේ පවතින බද්ධතිර ගරු කරලා පුළුවන් නම් මේ පද්ධතියත් එක්ක යන්න වෙනස් කරන්න ඕනේ නම් කෙලිම පද්ධතියට කතා කරලා කියන්න මම මේ ප්‍රතිසංශෝධනය කියන මොකද කියන්නේ. ඒක විප්ලවීය ස්වරූපේ නැත්නම් නාස්තික ස්වරූපෙන් ගියෝ ඇත්තටම වෙන්නේ මේ පද්ධතිය රකින්න ඉන්න අයත් රැකෙන අයත් අතර හැකියාවක් නැති තියෙන අය අතර රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මොකද මේක මේ ලංකාවේ ශාසන බුද්ධ ශාසනයේ තියෙනවා පිටදී තාමත්ම කැතර තියෙන කතෝලික සභාව. වැඩියෙන්ම 13 වෙනි සතවර්ෂයේ ඉඳලා ඒ කතෝලික සභාවේදී මේ කරපේ ඔක්කොම ලියවිලා තියෙනවා. ලියුනේ ඒ පැත්තේ නෙවෙයි. ඒක නිසා අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න දෙයක් නෑ ඕකේ. එච්චර කැත දේවල් මොනවත් වෙලා නෑ. ඒවා දැන් මේ ඒකේ සුද්ධවන්ත ගැන කතා කරනකොට ප්‍රසිද්ධ කරන්න පටන් අරගත්ත විත් අනික් කට්ටිය. ඒව බලනකොට අපිට අලුතෙන් කරන්න දෙයක් නෑ. ඒක අපිට කරන්න තියෙන කැතකම ඕන නම් අපි ගහ ගන්න පුළුවන්. මේකේ ඇතුළෙන් මෙන එකක්. නායකත්වයේ සඳහා ඇති සටන ඇතුළෙන් මේ එකක් මම දැන මයි ළඟ අන්තිම කතර තියෙනවා මාව ගිය ඕනේ තැනක නොබෝ කාලෙකින් සියලු බලතල ගන්න කොහොම ගන්නවද කියලා මට තේරෙන්නේ මේකට කියන්නේ බටහිර ලෝකයේ මැකියවිලින්සම් කියලා ආශ්‍යාකරේ කියලා කියන්නේ කෞටිල්‍යවාදී කියලා ඒ මටත් හරි ලැජ්ජයි සමහරවිට ඒ මම යුනිවර්සිටි කියන්නේ මට මතකයි ප්‍රොෆෙසර් කෙනෙක් මට චරිතසාහිතිකයක් දුන්නා. එයා කියලා තිබුණා වැඩි හිටියන් සන්තෝෂ කිරීමේ පුදුමාකාර දක්ෂකමක් තියෙනවා. ඕනෙම තැනකට ගියොත් ඒ දක්ෂ වුණාට පස්සේ අන්තිමට වෙන්නේ මොකද්ද? අර වැඩි හිටිය පොදිය බාර දෙනවා. ආ මේක කරගෙන ඉන්නේ කියලා. ඒක මට පේන්නේ මගේ ඇතුලේ ලේ වලින්ම ඇවිල්ලා තියෙන මේ මේ මේ නායකත්වයේ සඳහා ඇති කැදරකමක්. ගියේ හැම තැනකදීම ඒක මට වෙලා තියෙනවා මේ ඒක මල හරි කරදරයක් ඔක මට වාතයක් ඒ වුණාට අර ඇඟේ එන හැටි වේ ගිනාපු ගිනාපු වේග ගිනාපු ශක්තිය වැඩ කරන හැටි ඉතින් මම දැන් කතා කරලා හිතාගෙන තියෙන්නේ මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි හැටි ওই වෙන දෙයට යන්න ඇරලා කාටවත් ගෞරව කරගෙන ඉන්න එකයි කරන්නේ නායකයෙක් දක්න කාටවත් කවුරු කර හිටපුවාම ඒක අකුසලයක් වෙන්නේ නැතුව නැත්තම් මට වරක් වෙන්නේ නැතුව යන්න පුළුවන්. නමුත් මේක නැති කෙනෙක් නැහැ. මුගව දෙනෙක් ඒක මේ අර නාස්තික විවේචනයට දාගන්නවා. ඒක මේ සාමිච්ච ප්‍රතිපන්න කියන සමාන වචන හතරක් විතර සමාන අපේ ශාසනය පවතිනවා. අපන්නක ප්‍රතිපදා, අරණ ප්‍රතිපදා, අවිරුද්ධ ප්‍රතිපදා, සාමිච්ච ප්‍රතිපන්න කියලා. හැම දෙයකටම වැද්දගත්ම ගුණය තමයි විරුද්ධ නොවි පවතින පද්ධතියට මේ අභියෝග නොකර විරුද්ධ නොවි ඉන්නේ. අරණ ප්‍රතිපදා කියන රණ කියලා කියන රණ්ඩුවට අරණ කියලා කියන්නේ රණ්ඩු කරන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාවට තමයි අපන්නක ප්‍රතිපදා කියන්නේ. ඒකට තමයි සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ. තවත් ලස්සන වචනයක් මට මතක් වෙන්නේ මේ වෙලාවේ. සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා කියනවා මේක දැනගත්තොත් එයාගෙන් සාසනෙ සිද්ධ වෙනවා. එයාට සාසනෙන් වැඩක් වෙනවා. මේක දාන්න නැත්නම් නැත්නම් අත තිබ්බොත් අර කියන පද්ධතියට අවුල් වෙනවා. ඒ පුද්ගලයාටත් බල පිපාසාවකින් බලය පිළිබඳ පිපාසාවකින් මැරෙන්න සිද්ධ වෙනවා කොච්චර ಗುಣ තිබ්බත් හරියන්නේ ඒ තියෙන ඒ අර බලයට කැදරකම නිසා ඒක හැබැයි පෞද්ගලික ගුණයකොත් නෙවෙයි කෙලෙසයක් එක්කෙනෙක් හිතලා කරන එකක් නෙවෙයි හැබැයි මේ පුද්ගලයා අවදියෙන් ඉන්නවනම් අනික් කාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම මයි ළඟ කැතගතියක් තියෙනවා දැක්කොත් කුඩුම්බි ගාමියම කඩලා දාපන් නැත්නම් මට කියලා දීපන් කියලා එහෙම නැතුව තනියම ක්‍රියාත්මක කරන ගත්තොත් මාරාන්තිකයි. එහෙම නැත්නම් මාර පාක්ෂිකයි. මම හිතන්නේ මේක පිළිබඳව ලොකු ස්වාමීන් වහන්සේට එහෙම කියන්න දේවල් ඇති කියලා මම හිතනවා. <laughs> අදහස් ප්‍රකාශ කරනවා මොකද මම හරි කැමති මේ ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට මම කියපු දේවල් වලට වැඩිය මේක විඳලා තියෙනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ ගානක් හැත්තෙම අත්දකින් තියෙනවා මට තියෙන අත්දැකීම් කොහොම ටිකයි ස්වාමීන් වහන්සේට අවුරුදු ගාණක් මේක විඳවලා මේ කියන්නේ මේ වෙහෙස විඳලා තියෙන්නේ ඒක නිසා මම හිතනවා මේ මේ වගේ වෙලාවක අදහස් ප්‍රකාශ කරනවා නම් මේ තරුණ පිරිස වලට ඔක වටනවා කියලා සෝවාන් මාර්ගස්ත පලස්ත යන දෙකේ වෙනස මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගය නිම කෙරුවයි කියලා කියන්නේ ඵලයේ සාක්ෂාත් කරනවායි කියන එක මේක ඇත්තටම සමහර වෙලාවල් වලට දෙකට දාලා පෙන්නනවා. ඒක තමයි සම්ප්‍රදාය. ඒකයි ආර්ය අෂ්ටාර්ය අෂ්ටාර්ය පුද්ගල වෙලා තියෙන්නේ මේ මාර්ගස්ත්‍යය පලස්ත්‍යයි කියලා. නමුත් අටුවාචාර්යන වහන්සේලා සඳහන් කරනවා මාර්ගස්ත්‍යයකට දානයක් දෙන්න හම්බෙන්නේ නැහැ කියලා. මොකද මාර්ගය ලබන ගමන් ඵලය ලැබෙනවා. ඒ නිසා කවදාකවත් මාර්ගස්ත්‍යයකට දානයක් දෙන්න වෙන්නේ නැහැ කියලා. ඇයි එහෙමනම් මේ දෙකේ මේ එක ළඟම තියෙනවනම් දෙකට දාලා තියෙන කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකෙදී ටිකක් ප්‍රායෝගික පැත්තට මම දැන් සමහරට උනට වැඩි වෙන්නේ නැති මාර්ගස්ත්‍යයි කියලා කියන්නේ මාර්ගයට බැහැගත්ත කෙනාද මාර්ගය ඉවර කරපෙන්නාද කියන ප්‍රශ්නේ ගත්තොත් මාර්ගයට බැහැගත් එක්කනා තිසරණ සමාදන් වෙච්ච එක්කනා. එයායි සංකාරුපේක්ඛ ඥානෙන් පස්සේ අනුලෝම ඥානෙන් පස්සේ ගෝත්‍ර පුඥාන්සේ එහාවතර පණින්න ඔන්න මෙන්න එක්කනා අතර දෙන්නම මාර්ගස්ත්‍යයි. මෙයා මාර්ගයට පිළිපන්න අරයා මාර්ගය ඉවර කරන්න කිව්වා. ඒකෙදී අටුවාචාරින් වහන්සේලා සමහර විටක පදනමක් ඇති කරගන්නවා මාර්ගය ඉවර කරන්න කිට්ටු එක්කනට තමයි සුදුසුකම් තියෙන්නේ මාර්ගස්ථා වෙන්නේ කියලා. මේකට ප්‍රධානම අභියෝගය ඉදිරිපත් කළේ කන්නිමාල සුමංගල ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා එහෙම කරුවොත් එහෙම මේ ශාසනය පවතින්නේ නෑ. ඒ අතර පාරේ ඉන්න ඔක්කොමල මාර්ගස්ත කියලා ගන්න ඊට පස්සේ දැන් ඔය වතුරුකම නන්දසිරි ස්වාමීන් වහන්සේත් ඒ පදනමේ ඉන්නේ. යේකේච බුද්ධං සරණං ගතාසේ නසීගමිස්සanti අපාය භූමින් කියන පදේ පෙන්නලා කියනවා සරණාගමණයට ගියත් ඒ පුද්ගලයා කවදාකවත් අපාගත වෙන්නේ නැහැ. මෙයා මාර්ගයටපත් වෙලා ඉන්නේ දැන්. ඒ ගණම්බුවේ ජීවත් වෙනවා නම් එයා අපාගත වෙන්නේ නැහැ කියලා. ඒකට මාර්ගස්ථයි කියලා කියන්නේ මාර්ගයට ලාවට පිළිපන් කරනවා. මේක මහසි සයඩෝ විස්තර කරන අය මේ මහසි භාවනා ක්‍රමයෙන් අර පරිවර්තන කර පොතේ ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එහෙම මාර්ගස්තට පිළිපන් කෙනෙක් පවා මාර්ගස්තයි කියලා ගන්න එකේ පිළිපන්න කෙනාට කරන ගෞරවයක් ඒක හොඳයි. නමුත් මේ පුද්ගලයා සාදානියෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගිහිලා යම් ප්‍රමාණයකටවත් විපස්සනා ඥානපත් වෙනකන් විපස්සනා ඥාන මට්ටමටපත් වෙනකන් තමා තමන් වශයෙන් නම්බු කරගන්න එක එච්චර වටින්නේ නැහැ. මොකද මේ හැලෙන්න තියෙන ඉඩ වැඩි. දන් දෙන ගමන් වුණත් මාර්ගස්ත තමයි නමුත් වෙන ආගමකට වුණත් යන්න ඉඩ තියෙනවා. සිල් ලකින ගමන මාර්ගස්ත තමයි. නමුත් මම සිල් ලකින අනික් කටේ රකින්නේ නැහැ කියලා මාන්නෙත් වෙන්න ඉඩ තියෙනවා. මාර්ග ඥාන නැතුව විපස්සනා ඥාන තියෙන කොටත් ඒක තියෙනවා. නමුත් අඩු ගන්න එතකොට හැඟීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මාර්ගස්ත පුද්ගලයා කියන එක එක එක ස්වාමීන් වහන්සේලා එක එක අර්ථ දෙනවා. පලස්ත කියලා කියන්නම් ඒ මුදුපත් වෙච්ච කෙනා. ඵලයටපත් වෙච්ච කෙනා ඒකෙදී මේ අකාලික කියන පදේ විස්තර කරනකොට කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා දැන් තියෙන විභාග ක්‍රමයේ හැටියට විභාගේ ලියනකොටම හොඳ දක්ෂ ශිෂ්‍යයා දන්නවා මම පාස් වෙනවායි කියලා. නමුත් ප්‍රශ්න පත්‍රයේ බලලා උත්තර පත්‍රයේ මේ පාස් කියලා එනකන් එයා පොරොත්තු ඉන්න වෙලාවක් තියෙනවා. බලාපොරොත්තු ඉන්න වෙලාව ඒ ඒ කියන්නේ මාර්ගස්ත පලස්ත දෙක අතර වෙනසක් තියෙනවා කියලා. නමුත් අපි හිතමු ප්‍රශ්න පත්‍රයක් වෙනකොට සමුක පරීක්ෂණයකින් තීන්දුව කරනවා නම් සමුක පරීක්ෂණය තමන් දත්ත දක්වන දක්ෂකම අනුව ඉවර වෙනකොට මෙතනදිම කියනවා පාස්ත නැද්ද කියන්නේ. එතකොට මාර්ගස්තයි පලස්තයි දෙක එක තැනට වගේ එනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා විපස්සනා ඥානවල තියෙන අපි අද කතා කරුවා වගේ ඔය සංඛාර ගැන පිළිබඳව අවබෝධ වෙනකොට වෙනවත් එකම ප්‍රතිඵලය. මේ චෙක්කල් මං හිතේ වැරදි පාරේ මේකයි මං වරද්දාගත්තේ දැන් හරි කියලා හිතනකොටම ඒ චිත්තක්ෂණයම Taman නිවැරදි පාරටපත් කරනවා. එතකොට ඒ මාර්ගස්ස පලස්ත නෙවෙයි. නමුත් ඒ ඥානයේදී දස්සනාව පහතබ්බා කියන එක වගේ දකින්නකොටම නිවැරදි මාර්ගයේ Taman ඒකට සමාදන් වීමක් වෙනවා. ඒක නිසා අකාලික පදේ බොහොම සජීවීව විස්තර කරන්න මාර්ගසපලස්ත කියන එක එක ළඟ තියෙන්නේ කියලා. යම් යම් කිසි දෙයක් හරි පාර කියලා දැනෙනකොටම එයාගේ දෘෂ්ටියේ වෙනසක් ඇති වෙලා ඒ ලැබෙන තියෙන ආනිසංස වලට Tamanටම මේ බුද්ධිය සින්න වෙන බුද්ධිය ලැබෙන්න පටන් ගන්නවා. ඒක තමයි විපස්සනාවේ අනිකුත් ඥාන වලට වැඩිය අනිකුත් දේවල් වලට තියෙන විශේෂම ගතිය තමයි විපස්සනා කරන එක නා ගහලා ගහලා ගහලා ගහලා ගහලා හරියකට ගහනකොටම තට්ටු කරනකොටම දන්නවා මේක හරි පාර ඒක කොහෙන් එනවද කියන දන්නේ ඇඟෙන්ම එන්න පටන් අර ගන්නවා. ඒ මනුස්සයා ඒකට ඊට පස්සේ දිගටම ඇබ්බැහි වෙනවා. දානෙදී නෑ. දානයක් දීලා ඊගාවාත්මෙන්කම් බලා ඉන්න ඕනේ පිම්පිරෙන. ආනිසංස ලබන. සීලෙත් ඒ වගේ. විපස්සනා විදිහම නෑ. තට්ටු කරනකොටම මේ අකාලික බව තියෙනවා. නිසා මේ මාර්ගස්ත බලස්ත ඒ විදිහට උග්‍ර විපස්සනාට යන කට්ටිය කියලා කියන්නේ එකම චිත්තක්ෂණේ තියෙන කියලා. ශ්‍රද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයන්ගේ භාවය ස්වභාවය පැහැදිලි කර දෙන්නේ සද්ධානුසාරී පුද්ගලයා ධම්මානුසාරී වෙන්නේ ධම්මානුසාරී පුද්ගලයා සද්ධානුසාරී වෙන්නේ සද්ධානුසාරී කියලා කියන්නේ සද්ධාවම නැත්තම් ඉද්ධිපාද හතරේ ඡන්ද ඉද්ධිපාදේ ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන එකෙන් ධම්මානුසාරී කියලා කියන්නේ මීමන්සා ඉද්ධිපාදේ යන කට්ටිය සද්ධානුසාරී කියලා කියන්නේ ඡන්ද ඉද්ධිපාදේ යන කට්ටිය ඒ කට්ටිය මේ සද්ධාවෙන් අනේකන දුකක් ආවත් අදපයක් කර කැඩුනත් ලෙඩ වුණත් මොනවා වුණත් සද්ධාවෙම කාරණේ ආවා. ධර්මානුසාරී එක්කන තර්කෙමයි පනගන්නේ මේ තමන් අධ්‍යක්ෂ ප්‍රදේශයේ තමන්ගේම අධ්‍යක්ීම අරගෙන විමසුන් නුවණින් තමයි පාර සම්පූර්ණ කරගන්නේ. ඒ අනුව එයා කෙලවර දක්වම ගමන් කරනවා. ශූන්‍යතාවය හා නිවන එකක්මද දෙකක්ද ඇත්තටම නිවන පිළිබඳව තියෙන පද 32කින් අපි අටුවා පිළිගන්න පද 32ක් නිවන විස්තර කරන්න එකක් තමයි ශුන්‍ය ශුන්‍යතෝ කියලා බලන ගතිය. ඒක නිසා යම් සීමාර්ථයක් කරදෙදී ශුන්‍යතාවය කියලා කියන්නේ නිවන කියලා කියන්නත් පුළුවන්. නමුත් මේ හැම තැනදීම හැම වෙලාවෙදීම සබ්බසෝ සබ්බං කියන විදිහට සමාන වෙන්නේ නැහැ. නමුත් මේ දෙක සම්පාත වෙන වෙලාවකුත් තියෙනවා ශුන්‍යතාවය කියලා කියන්නේ නිවන වශයෙන්. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය හා ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනස. කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ සම්මාදිට්ඨි පහෙන් පළවෙනි එක කම්මසගත ඥාන සම්මාදිට්ඨි, සමත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මාර්ග සම්මාදිට්ඨි සහ ඵල සම්මාදිට්ඨි කියලා සම්මාදිට්ඨි පහකට කඩනවා. එක තැනක තව තැන් වල තව තව ක්‍රම වලට යනවා. ඒකෙදි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය අබුද්ධෝත්පාද කාලෙත් තියෙනවා. සමථ සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි පාරක සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි මාර්ගඵල සම්මාදිට්ඨි තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඒක බුද්ධෝත්පාද කාලේ පමණයි තියෙන්නේ ඒ නිසා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය පවතින ආගම් දෙකක් ලෝකේ කියනවා Hindu ආගමයි බුද්ධ ආගමයි නමුත් මේ සමථ විපස්සනා මාර්ගඵල කියන ටික Hindu ආගමේ නෑ ඒ නිසා Hindu කෙනෙකුටත් කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා ඒක සිංහලෙන් කියන්නේ කලකල දේ ඵලඵල දේ කියලා තමන් කරන දෙයට තමන්ට ප්‍රතිඵල ලැබෙනවා කියන අදහස. මේ ටික හොගාකට සසත දිට්ඨියට වැටෙනවා. කම්මසගතයන සම්මාදිටින් හිටියෝ. නමුත් ඒක සමතෙන් විපස්සනා දියුණු කරගෙන ගියොත් විතරක් සම්මාදිටිය තව තව ඉස්සරහට පිරිසිදු වෙන්න ඕනේ. ඒක සුද්ධ වෙන්න තියෙනවා. ඒ සුද්ධ වීම තමයි භාවනා කරනකොට සමත භාවනා විපස්සනා භාවනාවලදී සිද්ධ වෙන්නේ. ඒක ලැබෙන ආනිසංසය තමයි අධිගමයේ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක සමත සම්මාදිට්ඨියෙම වඩා මේ තීව්‍ර භාවයක් වඩා පිරිසුදු භාවයක්. ඉතින් හැම කෙනාම දිට්ඨියට සම්මාදිට්ඨියට බැහැගන්නේ කම්මසගතානාන් සම්මාදිට්ඨිය නැත්නම් මේකට කියනවා මේක නැතිකමට කියනවා කම්ම සම්මෝහය කියලා. අපි පවක් කරන වෙලාවදී අනිවාර්යයෙන්ම කම්ම සම්මෝහය ගත කරන්නේ. මේකේ ආනිසංස මේකේ විපාක ලැබෙන බව දන්නවනම් කම්මසගතා ඥාන සම්මාදිටින් අපිව බේරනවා. මොකද ඔලොමලකමට අපි ඒව යටපත් කරගෙන කම්ම සම්මෝහයට යට වුණාට පස්සේ ඕන ඕන දෙයක් වෙච්චවයි කියලා අපි ඒ අකුසල කර්මය කරන ඔලොමලව අන්නේ ඒක නැති වෙන එක තමයි කම්මසගතා ඥාන සම්මාදිටිය පහළ වෙනවයි කියලා කියන්නේ. කම්ම සම්මෝහය නැති වෙලා කම්මසගතා ඥාන සම්මාදිටිය පහළ වෙනවා. ඉතින් ඒක පහළ වෙච්ච කෙනෙකුට පමණයි කියනවා ලෝකේ බයලජ්ජාව හිටියේ. බයලජ්ජා දෙක නැති වෙනවා නැති වෙන තැන තමයි කම්ම සම්මෝහය පහළ වෙන තැන. ඉතින් එච්චරයි ප්‍රශ්න තියෙන්නේ අද. කට්ටියට නිදිමතයි වගේ මට පේනවා. සන්නාසිකේ. යාම දේශනාවේදී විතක්යේ මනසකාරයේ චේතනාවේ තේරුම් ගත්ත ටික කියමු. එතකොට මට ටිකක් අත දාතයි. නැත්තම් ඔය මගෙන්ම ඉල්ල ගන්න හදන්නේ ඔක්කොම. දැන් තේරිච්ච ටික කියමු. ඒ කියන්නේ අනික් අයට වැඩි ඒක අල්ලලා දෙනවා. ඔය ධනගසන පන්ති පිටිපස්සේ. හිටගසන. ඒක තමයි පන්තියේ හොඳට වැඩ දැනටි කියමු. එතකොට මත් බතගේ මට අල්ලගත හැකි කොච්චරක් කාලා තියෙනවද කොච්චරක්. ඒක මට ඒක ඒක මට අදාළව තියෙන විදිහම එච්චර තමයි. ඒක උස්මරල් දිහා බලන ඉන්නකොට ඒ කියන්නේ කෙරෙන වැඩ ටික දිහා බලන ඉන්නකොට චේතනාවක් පහළ වෙනවානේ. ඒකට බොහොම අවධානයෙන් ඉඳලා මේ චේතනාවල් වලට නිකන් ලේබල් කරනවා වගේ එකක්ද ඉතක්කේ පාවිච්චි කරන්නේ මගෙන් ඔය ප්‍රශ්න අහන්නේ මං කිව්වේ ඔක නෙවෙයිනේ මං කිව්වේ මම බණ කියනකොට අල්ලගත්ත ටික මෙච්චරයි කියලා දන්නවනම් මට පුළුවන් ඊතර ඒකට තව මට හිතෙනවනම් මට කල්පනා වෙනවනම් එකතු කරන්න පුළුවන් නෑ ඔය කියන දන්නේ වටහා ගත්ත හැටි ඒක හොඳයි ඒක ඒක මම හිතේ තියාගන්නවා නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරනවා බණේදි කියාපු ටික කොහොමද Taman කොච්චරක් බිව්වද කොච්චරක් ඕජාව ගත්තද කොච්චරක් රස විඳද කොච්චරක් උකහා ගත්තද කියලා ගත්තොත් ඒක ඒක කියන එක මම හිතනවා මේ වඩා සාකච්ඡාව සජීවී වෙන්න හේතු වෙනවා කියාපු ටික මතක හරි මතක් කරලා අමාරලා කියන්න බෑ ඒක උපමා කරා කොටස් වෙනදී කියන්නේ ලැබිසක්කේ හරියට මුට්ටුවක් හබල් ගන්න කාණ්ඩය වගේ. ඒකට මානසික කාර්ය ඒක මේ පිටිපස්සෙන් ඉඳන් ඒ හසුරුවන්නේ කියලා. ඒ චේතනාව ඉස්සරහ පැත්තේ ඉඳන් ගෙනියන පැත්තට නියෝග දෙන්න. කියලා. ඒ ස්වරූපයක් තමයි මට හිතේ ඇවිල්ලා ගියේ. ඒ ක්‍රියා ඒ ක්‍රියාවලිය තුලින්ම මේ යන්න ඕනේ පැත්ත තීරණය වෙනවා. ඔය යොමුක් යොමුක් ලබල් දෙනවා. ඔය ඒකෙදි දැන් ඔය මතු කරපු ප්‍රශ්නේ ඒ විතර ඉදිරිපත් කරා නම් මට තේරිච්ච තාලෙට භාවනාව යන්නලා බලන ඉන්නකොට ඒකෙමුත් හොඳටම ඔක විස්තර කිරීම ලේසි භාවනාව යන්න යන්නලා බලන ඉන්නව විතරක් නෙවෙයි ගත්ත මූල කර්මස්ථානේ සංසිඳිතව. සංසිඳුණාට පස්සේ පිරිසුදු මොකුත් නැහැ මේ පිරිසුදු ජලාශයක බොර නැති වෙලාවේ අඩිය පේනවා වගේ දැන් හොඳට පේනවා. චේතනා මොනක්වත් නැහැ. මනසිකාරය පවත්තන දේකුත් නැහැ. අරමුණකුත් නැහැ. අන්නේ මේ ඉන්නකොට මේ හිතේ ගොජ දාන්න ගන්න. මේක වැරදිද හරිද නිජමතට යනවද নানা ප්‍රකාරයේ චේතනා පහළ වෙනවනේ. චේතනා කියලාම පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සද්දයක් අහුන සද්දට ගැස් වෙනවා. নানা ප්‍රකාර දේ වෙනකොට චේතනා නැතුව යා යුතු ගමනේ ඔද්දල් භාවයේ නිසා කොහෙන් හරි චේතනාවකට දැස ගන්න තියෙන අවස්ථාව සාමාන්‍ය වෙලාවට වැඩිය යෝගාවචරය ආතුරයි දැන්. ආතුර වෙලා ඉන්නේ මොකද මෙනි කරන අර වුණත් නැහැ. මෙන්නලා බින්දලත් නැහැ මෙහෙම දෙයක්. නමුත් මේක පවත්තන්න ඕනේ කියනකොට කොහෙන් ආපු එක වුණත් මේ අර හුණු ගාපු පිටිර සිතක් තිබ්බා වගේ හොඳට චේතනා පේනවා. අන්නේ චේතනා එනකොට මේ කියන දනේ නව නිර්මාණ අදහසක් ඒක මෙනෙහි කරගන්න පුළුවන් නම් විතක්කේ යොදලා මෙනෙහි කරගන්න පුළුවන් නම් තමන් ආරසයි. ඇත්තටම කියනවා නම් සමහර වෙලාවල් වල කියනවා මෙනෙහි කිරීම කියන කටයුත්ත නැති වුණත් මේ වෙන්නේ මේකයි කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් දස්සනා පහතබ්බා මෙතන සිද්ධ වෙනවා. මේ ඔළුව උස්සන්නේ සක්කාය දිට්ඨිය කියලා දැක ගන්න පුළුවන් නම් දකින්නකොටම සක්කාය දිට්ඨිය බය වෙලා ලැජ්ජ වෙලා යනවා. දැකීමෙන්ම කෙලස් කැපෙනවා. හැබැයි ඉතින් කෙලස් සියල්ලම එකකින් කැපෙන්නේ නැහැ. හතෙන් එකයි කැපෙන්නේ. මේ සබ්බාසෝ සූත්‍රයේ කෙලස් කැපෙන ක්‍රම හතෙන් ඉස්සලාම් පෙන්නන්නේ දසනා පහතබ්බ පිටිය සකස් කරලා විවේක කරපු ගමන් සක්කාය දිට්ඨිය වෙලා ඔළුව උස්සන හැටි. අර මේ බුබුලු දමගෙන මේ වැඩ පෙන්නන හැටි එන්නකොටම දැක ගන්න පුළුවන් නම් මේ එන්නේ අසවලා කියලා එයාට උළුසර බැරි. ඉnde ඉnde නිකන් මේ මේ මොනක් කියන්නේ මේ ඉඩෝර කාලේ හැදිච්ච මේ කණු කැපිච්ච පැලයක් වගේ වතුර නැතුව වෙයිලා යනවා. අල්ලගන්න බැරි වුණොත් ඒ මොහේ තුල එයා වැවෙනවා. වැවිලි වෙලා මිත්‍යා ස්වරූපෙන් ඇවිල්ලි වෙලා අපිට নানা ආකාර උපදෙස් දෙනවා. සමහර බොහෝමත්ම මේ හරි බොහොම ධර්මික උත්තර වගේ දෙන්නේ. ගොඩ බෙරක් දෝරු කර්මයිද කරන්නේ. නමුත් අල්ලගත්තු මොකක් ආවත් කොහොම ආවත් තෝ තෝ තෝමයි තෝ සක්කාය දිට්ඨියමයි තෝ තෝ මේකමයි කියලා අල්ලගන්න පුළුවන් වුණා. ඒ විතක්කේ දාන්න පුළුවන් වුණා. යෝගාචර තේනවා මේ විතක්කේට සක්කාය දිට්ඨිය බරපතල දෙයක් වුණත් විතක්කේ හරි තැනදී එන්නකොටම නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් නම් තමන් මේ මේ ආයුධෙ මීට පස්සේ තමන් කාට හොරන් කරන්න බෑ. එක සැරයක් මේක අඳුල්ලා දුන්නාට පස්සේ එන එන වෙලාවේ පහුවෙලා හෝ දැක් ගන්න ගැතියි තියෙනවා. මේ ෂට මායාවී ගත්ත කෙනාට එහෙම නැත්නම් වංචනික ධර්ම අඳුරගත්තේ නැති එක්කනට යාර සක්කාය දිට්ඨිය දෙන්න ලනුව බොහොම ඕජා සම්පන්නයි. හරි රසයි, හරි මිහිරි, මටම ගැළපෙන දේ දුන්නා කියලා ඒක බාර ගන්න කෙනාට මෙනෙහි කරන්නවත් හිතෙන්නේ නැහැ. එයා හිතෙන්නේ නැහැ මේක මට මගේ මිත්‍රත්වයේ වල්ල මං මට ඕන විදියට හරි ගසලා තිබු උත්තරයක් කියලා කනවා. ඒ වෙලාවේදී නිර්දය විදියට අනුකම්පා විරහිතව එන දේ ඩක්කල මෙනේ කරනකොට මල් දැක ගන්න පුළුවන්කම එනවනම් ඒක ඉන්නේ 10 15 සැරයක් කාලා 10 15 සැරයක් වැටිලා අල්ලගත්තට පස්සේ ඒක යාගෙන් මකන්න බෑ ඊට පස්සේ කාටවත් හැබැයි මේ කියන්නේ ඉතින් බරපතල ඥාන අවබෝධයක් නෙවෙයි සෝවන් වෙලා නෙවෙයි නමුත් කෙලෙස් දැකීම පමණින් කෙලෙස් දුරු කරන්න පුළුවන් ගතිය එන්න පටන් ගන්නවා බෑකුත් විනාඩි 10ක් විතර අරන් තියෙනවා සිත් සංඛාරේ වල සිත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. තේරුණා. සිත් චිත්තානුපස්සනාවේ වල සිත් ඒ කියන්නේ අර සතර සතිපට්ඨානයේ තියෙන චිත්තානුපස්සනාව මේකට සම්බන්ධ වෙන්නේ නැහැටි. ඒ කියන්නේ සංස්කාරයන්ගේ සමතයක් ඇති වුණාට පස්සේ සංස්කාර සමතයක් කියලා කියන්නේ චේතනා පහළ වෙලා නැහැ. මම ඉස්සලා ගත්ත නිදර්ශනේ මම ගන්නේ අරමුණත් හොඳට ගෙවන් වෙලා තමයි හොඳ පිටියක ගමන් කරන්න වගේ. බාධක මොකක් නැතුව යන වෙලාවෙ ඉන්න වෙලාවල් වලට මේ හිතේ මේ මූදරල ගහන්නා වගේ නිකන් ගෞරවලක පෙන බුබුලු මතු කරනවා වගේ සරාගේ හිත් පීතරාගේ විවිධ හිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ පහළ වෙනකොට යෝගාවචරය ඉන්නේ නිලුම්පතේ තියෙන වතුර කඳුල වගේ ඒව අඳුනා ගන්නා ස්වරූපයක නෙවෙයි. උත්සාහ කළ යුත්තේ වුණා මම නෙවෙයි කියන්න උත්සාහ කරන්න ඕනේ මගේ නෙවෙයි කියන්න උත්සාහ කරන්න ඕනේ මගේ ආත්මේ නෙවෙයි කියන්නේ අන්නේ එහෙම ඉන්න වෙලාවක තේරෙන පටන් ගන්නවා මේ සරාගේ හිතක් පහළ වෙන හැටි සරාගේ වෙන්නේ ඉඳ තියෙනවා ඒ කියන්නේ ඒක මම හරි කැමැති ඒ ආංශේ තව ටිකක් විස්තර වෙන්න මම හිතන්නේ ඔහම දේශපාලන පවත්වාගෙන යනකොට වරින් වර වරින් වර කියවෙයි Tamanට අර භාවනාවෙන් ඇති වෙන ප්‍රීතිය බොහෝ විට මේක රූප රාගයක් තියෙන නමුත් කාම රාගයට වටන. ඒක නිසා අර Taman විඳපු, බුද්ධ විඳපු කාම රාගයක් හැඟීම් උලුප්පන ගතියක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට ඒ නිර්ාමිෂ ප්‍රීතිය සරාගී විදිහට පේනවා. විතරාගී මේ එහෙම නැත්නම් නිර්ාමිෂ ප්‍රීතියක් ඇති වෙන්නේ හිත කිය. පිනායන ගතිය එන්නේ. පොපියන ගතිය එන්නේ. ඒ පොපියන ගතිය දැකලා මෙතෙක් පුරුදු වෙලා තියෙන්නෙම කාමේ. නිසාර පුපින ගතිය පෙන්වන්නේම කාමයේ වැඩි වුණා කියලා. නමුත් ඇත්තටම ඇවිල්ලා තියෙන පිරිසුදු වාතාව පිරිසුදු ප්‍රභවයකින්. නමුත් ඒක සරාගේ හිත් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ සරාගේ හිත පහළ වෙනකොට තමයි දැනගත්තොත් මේ මේ බුබුලක් මතු වුණා. මේ සරාගේ හිතක් පහළ වුණයි කියලා තමන්ටම තේරෙන්නේ ඒ හිත එතනම සමාට ලොප් වෙනවා එතනදීම. එතකොට ඊට පස්සේ හිනවා හිතක් සරාගී නැහැ. ඒක මොනවද හිතිල හිතන ඉතින් විතරාගී කියලා ගන්න වෙනවා. සරාගී නැති නිසා රාගේ නැති හිතවිලි වගේක් තියෙනවා. ඒව මේ ද්වේෂයටවත් මෝහයටවත් වටන්නත් බෑ. නිකන් මේ අයාල යන හිතවිලි වගේක් තියෙන හැබැයි රාගේ. රාගේ ඉඳලා ඒක නැති වෙච්ච ගමන් මේ ශරාගේ විතරාගේ. ඊට සදෝ සංවාචිත්තං ඉන්න පටන් අර ගන්නවා. ඒ අරමුණේම පවත්වාගෙන යනකොට නීරසකම කම්මැලිකම වගේ සමහර නරක ආවේග මේක පවත්වාගෙන යන දෙන්නේ නැති වෙන ආවේග මත වෙනකොට ඒව පිළිබඳව වැඩ කරනකොටත් මේ නුරුස්නා ගති, වැරදි හොයන ගති, Taman නිෂේධනය කරන නැදකි මංගගේ කාලකන්ණිය කියලා හිතවිල්ල තියෙන. ඒක ඉතින් තමයි අකුරටම සිදුවෙන්නේ නැති එකේ වැරද්ද. ඒවා සිහිත ගන්න කිසිම කරදරයක් නැතුව පරිම தත්ත්ව වෙනවනම් හොඳයි කියන එක නෑ. පොඩ්ඩ වැරදිනකොට කේති යන ගතිය. අන්නේ ලකුණු හතර නිසා බොහෝ විට භාවනායේදී නුරුස්නා ගති පහළ වෙනවා. නුරුස්නා ගති පහළ වෙච්චාම ඒක සදෝ සංවාචිත්තම් වගේ දෝෂ සහිත හිතවිල්ල. මෙච්චර වෙලා මේක තියෙදි මට තා විනාඩි 10 බලක් ඉන්න හම්බුණා නම් මේ මනස කැස්සේ නැත්තම් මේ කකුලේ වේදනාව ආවේ නැත්තම් කියලා අර එනේව පොඩි දේ. නමුත් ඒකත් එක්ක දෙහියට හැපෙන වචන වගේ කීරි ගැටෙන්න පටන් ගන්නවා. ඒක දෝෂ හිප්පාර වෙනවා. ඒක දැකගත්තොත් මේක ඇති හේතුවක් ඇතුළේ පුංචි දෙයක් කියලා ඊට පස්සේ දෝෂ හිත නැති වුණාට පස්සේ Tamanටම තේරෙනවා හිචිලි වගේක් තියෙනවා ඒක සදෝසක් නෙවෙයි වීත දෝසං දොස් නැති හිතවිලි ඒකට සමෝහං වීත මෝහං ඒ කියන්නේ ඇතිදී ඇති හැටියට දැක ගන්න බෑ මෝහා කරන ගතිය මීදුමක් බහිලා යනවා වගේ නැත්නම් කාමරා මේ නිරාමජ ප්‍රීතිය කාම කාමයේ වශයෙන් හඳුනා ගන්න වගේ දේවල් පටලවිලියෙන් පටන් ගන්නවා මායාකාරී ස්වරූපයෙන් පටන් අර ගන්නවා. නමුත් ඒක හොඳට දැනගත්තොත් මේ හිත අපි කියන අංජබජල් වෙලයි කියලා. ඔළුව ක්‍රෙල්ලෙනවා කියන්නේ මොලේ ක්‍රෙල්ලෙනවා කියලා කියන්නේ. නැත්තම් උන්ට තව වචන සෙට් එකක් තියෙනවා මේ දැන් කාලේ කොල්ලෝ අතේ. මේ අන්ධබන්ද වෙනවා. අංජබජල් වෙනවා. මොලේ ක්‍රේල් වෙනවා. ඔන්න ඔය වචන ටිකක් තියෙනවා. හොඳටම තේරෙනවා දැන් අප්සෙට් එකේ තියෙන්නේ කියලා. ඒ බව දැනගත්තට පස්සේ hina යනවා. ඉතින් මගේ හිත වුණත් මට මගේ විදියට හිටින්නේ ඒක අංජබජල් නෑ. ඒක ඔරේ මන්දා. එහෙම නැත්තම් නන්නතරේ. ඒක හොඳට දකින්න කමන්නේ. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා ඉන්නකොට ඒ මෝහ ගති පහ වෙලා යන හැටි දකින්න. විීත මෝහ. එතකොට මහගතං අමහගතං ධ්‍යාන හිතක තියෙන අර්පණ ස්වරූපේ කියන කාන්දමට ඇල්ලුවා වගේ හොල්ලන්න පෙරලන්න බැරි මේ හිතින ගතිය. තමයි එළියෙන් බහැලා ඒක බහැලා නන්නත්තර වෙන ගතිය පේනවා. අමහත්ගත සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං කියලා කියනවා. සංකිට්ඨ හිත කියලා කියන්නේ ලීන හිත. නැංගී <clears throat> ගන්නවා. මේ සතිය තියෙන බවවත් තිබුණාට තියෙන බව අඳුරන්නේ. හිත සැඟවි ගන්නවා. ඒක බොහෝ විට නින්දට බරයි. විකිට හිත කියලා කියන්නේ ඇවිසිලා. 100%ක්ම මීමැසි පොඩි ඇවිසිලා වගේ ඇවිස්සිච්ච හිත එනවා. ඒ ඔක්කොම හිතම තමයි. හැබැයි අපි සම්මුතියේ තියෙන්නේ විකිට්ටං වාහිත හොඳ නැහැ. ඒක සංකිට්ටං වාහිත හොඳ නැහැ කියලා අපි ලේබල් දාන මේ වෙලාව පේනවා ලේබල් එක පැත්ත කර දැම්මොත් මේ හිත මේ එක එක වෙස්මායම් පෙන්වනවා. ඊගාට සෞත්‍තරං වාචිත්තම් අනුතරං වාචිත්තම් සෞත්‍තරං කියලා කියන්නේ තව හිත මොකක් හරි කෙලෙසක තාම යට වෙලා තියෙනවා. අනුතරං කියලා කියන්නේ හිත කෙලෙසේ යට කරගන්න. ජය ගන්න පුළුවන්. ඒ වගේම විමුක්තං වා විමුක්තං වාචිත්තං තමයි තේරෙන පටන් අර ගන්නවා දැන් මේ හයිඩ්‍රජන් ප්‍රෝප බැලුම නූල කපලා දැම්මම පස්සේ ඒක වාතයේ පාවෙන්න යනවා. එතකොට ඒක විමුක්තයි. එහෙම නැත්නම් නූලේ ගැට ගහලා තියෙනවා නම් තේරෙනවා. සරුංගල යනකොට සරුංගලේ තාම නූලට අහන වෙලාව තියෙන නූල කඩලා යන වෙලාව තියෙනවා. ඉතින් නූල කඩලා යන එක හොඳ නැහැ කියලා අපි හිතන්නේ. නමුත් මේ වෙලාවට තේනවා අපි උත්සාහ කරන්නේ විමුක්තිය සඳහා නම් කඩලා බලච්චා. එහෙම නැත්නම් තාම මේ සක්කාය දිට්ඨි නූල කැඩලා නැතුව ගැස්සෙන වෙලාව ගස්සර ගස්සන වලට ගැස්සෙන ගැස්සෙන වෙලාව තියෙනවනේ ඒක දැනගන්න තාම විමුක්ත වෙලා නැහැ. නමුත් දුරස්ත සම්බන්ධයක් පවත්වනවා. අනිත් වගේ හිතේ තියෙන මායාගති රාගී හිතත් විතරාගී හිතත් දෙකම හිත විතරයි. රාගී එක හොඳ නෑ විතරාගී එක හොඳයි කියන ලේබල් නැතුව බලන්න. මේක තමයි කියන්නේ සංකාර උපේක්ඛා. සංස්කාර පමණයි සංස්කාර පිළිබඳ උපේක්ෂාව ඇති වුණාට පස්සේ ඉස්සර නම් අපි හිතන්නේ සරාගේ හිත ආවම ලැජ්ජ වෙලක අයින් කරන්න ඕන විතරාගීක සිපවලඳ ගන්නවා. සරාගානි සදෝ සංවාහිතන දකින්න පතන් මේ විිත දෝ සංවාහිත හොඳයි කියලා. මෙතෙන්දි පුහුණු කරනවා විිත දෝසං කියන්නේ හිතක්. සදෝ සංවත් කිව්වත් හිතක්. විිත රාගී කිව්වත් හිතක්. සරාගී කිව්වත් හිතක්. ආන්‍යව පිළිබඳ සමහිත ඇති කරනවා කියන එක තර්කයට අහු වෙන්නේ නැහැ. ඒක පෙන්වන්නේ මේ නෙළුම්පතේ තියෙන වතුර කඳුළු වගේ. නෙළුම්පත උඩ තිබ්බට නෙළුම්පතේ ගෑවෙන්නේ නැහැ වතුර. ඒකෙන් තමයි හොඳට සංකාරූපිකාව ආවට පස්සේ පෙන්වන්නේ ඊසක පොණේ පදුපලාසේ ජල බිඳුව කියන. ඇලවිච්ච වත් මේ මේ නිලු මේ පෙත්තක හිටපු වතුර කඳුල කුණගක් ආපු ගමන් ටංගල හැලෙනවා. ඒක ආය මොනක්වත් ලකුණක් හිතුව කරන්නේ. ඒ නිසා මේ වීත දෝෂී සදෝෂ හිත ආවට හිත කෙලෙසෙන්නේ නැහැ. දෝෂේ තියුණු බව දන්නවා. නමුත් ඒක බ දන්න නිසා කෙලෙසෙන්නේ. ඒ උපමාවක් කියනවා අහසේ අඳුරු වලාකුළක් ගියත් සුදු වලාකුළක් ගියත් අහස කෙලෙසෙත් නැහැ. ඒක මේ ගාක් මෑතක වලාකුළු තියෙන අහස කියන එක ඉංගක ඈත තියෙන දෙයක්. ඒ වගේ මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. පෘථග්ජනයා වලාකුළු දකින්නකොටම පශ්චාත්තාප වෙනවා. අම්බෝ අතුරු වලාකුළක් ආවම කෙලෙසිලයි. සුදු වලාකුළක් ආවම සන්තෝෂ වෙනවා. ඒ පෘථග්ජන. ඒක පෙන්නන්න ගිය මේ ස්වාමීන් වහන්සේ නමක් කියලා තිබුණා. නවකාය උපමාවකට අපි චිත්‍රපටියක් පෙන්නකොට තිරේ ඒ තිරේ දිය ඇල්ලක් පෙන්නුනට කවදාවත් තිරේ පෙඟෙන්නේ නැහැ. ඒ චිත්‍රපටිය ගිනි අඟලක් පෙන්නන්නේ. ඕගල් නමුත් තිරේ පිච්චෙන්නේ නැහැ. ඒක ඒ වෙලාවේ මේ ආව ප්‍රක්ෂේපණයක් විතරයි. ඒ වගේ මේ සරාගේ හිත ආපුවාම මේක මම කියාගත්තොත් තමයි දැවෙන්න පටන් මේකේ හිත චිත්ත ස්වභාවයක් මේකේ තියෙන චිත්ත නියාමයක් මෙතන තියෙන්නේ මේ පස්සට ලැබුණ සරාගේ මතුවම ඒක දැක්කොත් ඒක බහැල යනවා ඊට පස්සේ විතරාගේ මත වෙනවා හැබැයි මේක හොඳයි මේක නරකයි කියපුවම ආයෙ අපි කොටු දෙකම දිහා ඇස්සත්තේ යන්දෙක් වාගේ කන් ඇත්තේ බීරෙක් වගේ බලන්න නම් ඉතින් නිවන කියන කික පිළිබඳව පොඩි හැඟීමක් තියෙන්න වෙනවා නැත්තම් මේ උපේක්ෂාව පිළිබඳ අස්ලෝක ධර්ම පිළිබඳ හැඟීමක් නැති කෙනාට මේක කවදාකවත් තේරුමක් බේරුමක් නැතුව බලන්න බැරිද එහෙම බලන මිනිහටත් දොස් කියන්නේ හිතෙන. කිසි හැඟීමක් නැහැ, හොඳක් නරකක් නැහැ, සදාචාරයක් නැහැ, සරාගේ හිතරයි විතරාගේ හිතරයි එක හිත දෙනවා. සදෝසේ හිතරයි විචදෝසේ හිතරයි එකසේ බලන්න හඳ මොකක්ද ඕක භාවනාවක්ද කියලා හිතා ගන්න බෑ. මෙතන ගියාට පස්සේ ඒ කොහොම ලේබල් පැත්තක දාන්න වෙනවා. එහෙම නැත්නම් මතිමතාන්තර සියලුම අතනවා ඔක්කොම පොදු සංස්කාර බවත් නැත්නම් සංඥා බවත් ලේබල් බවත් ඔය ලේබල් එක නැතුව ඇතුළේ ප්‍රොඩක්ට් එක වෙනම එකක්. ඒ ලියලක් වෙනවා චිත්‍රයේ චිත් මේ ශාලාව මේ චිත්‍රපටි මේ කියන්නේ තිරේ පෙකෙන්නේ නැහැ. ඒ නිසා සර්වචන සඳහන් කරලා තියෙනවා මේ පාණිනාමි වනේනාස විසංව විසං මා අන්වේති මා ආගන් වේති කියලා අතේ වස නැත්නම් අතේ තුවාල නැත්නම් වශයකට අත දැම්මම මොකුත් වෙන්නේ නැහැ බය වෙන්නේ නැහැ කියලා. අතේ තුවාල තිබුණොත් තමයි වස කන්නේ. ඒ නිසා අතේ විස නැති එකන අත දානකොට තුවාල තියෙන මිනිහා බයි. විෂාත ගන්න එපයි කියලා පොතේ කියලා තියෙන මේ මෝඩ වහන්සේ අත දානවා කියලා. ඊපස්සේ කියනවා උඹේ තුවාල ඇති ඒකයි උඹ දවයලා තියෙන මගේ අතේ තුවාල නැහැ. ඒකයි මේ අත දාන්නේ. පිටේ වනේ තියෙන මේව පඳුරට බයයි. වනේ නැහැ මන පිටේ වනේ නැති එක බය නැහැ. ඒක නිසා මේ අද පු탁 යනවා නැත්නම් ගිහියෝ එනවා ඒ භාවනා කරපු අයට කරපක් මේ කරපම් මේක නොකරපම් කියලා පිළිගන්න. ඉතින් මේ පන්සිවාංශ ගුරු පන්සිවාංශ ලියලා තියෙනවා භික්ෂුන් වහන්සේලා මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ මනුස්සයා මේ භික්ෂුව කියන නමේ වටන දන්නේ නැහැ. භික්ෂුව කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ගෝලෙක් බුදුහාමුදුර අරහත් උත්තමේ ඕනම දෙයකට සුදුසුයි. අපිත් යන හදෙන් සුදුසුකම් ලබන්නේ මිසක කාටවත් කියනවා මේක කළ යුතුයි නොකළ යුතුයි කියලා. පොඩි ඉඳගෙන පීනන්න හදන කතාව තමයි මට කියන්නේ. ඒ නිසා කෙලස් නැති කෙනා මේ වැඩේ කරනකොට නිසා බේරලා කරන හැටි දන්නා. මොකද වස නැති, තුවාල නැති, අතේ තුවාල නැති වස වලට අත දානවා මේ මිනිස්සු. නමුත් ඒකෙන් ආදර්ශයක් කරන ඔක්කොමලා අත දාන්න ගත්තොත් ඒ නැතිනම් අමාරුයි වැඩේ. ඒ නිසා මෙතන පෞරුෂත්වයේ පැහැදිලි වෙනසක්, රුචර්ජකම් වල පැහැදිලි වෙනසක් ඇති කරමින් තමයි මේ භාවනාව යන්නේ. එහෙම නැත්නම් මේ පරණ පුරුදු එකටම පිටි ලේබල් එකක් කලවන එක නෙවෙයි. නේමන වෙනත් ප්‍රශ්න නැහැ කියන සංකල්පය ඉඳලා දවස වැඩසටහන නිමා කරමු කියලා යෝජනා කරනවා.